වශයෙන් නම් කරනවා. ඉතින් අපි වැඩමුළුවේ මුල් දවස් කීපය ගැන හිතියොදලා බැලුවොත් අපි මේ සත්‍ය සද්ධම්මයන්ගෙන් ඒ සද්ධාව හිරියෝතප්ප දෙක පෙරේද වෙනකොට සාකච්ඡා කරා. අද අපි ඉදිරියට ගන්න හදන්නේ ලයිස්ට් එකේ ඊගාට තියෙන බහුසුතෝ හෝති කියලා බොහෝ ඇසුවිරු තැන් ඇති බව එනතම් පොතේ දැනුම අපි කියන විදිහේ සුතමේ ඥාණය. ඉතින් ඒක අපි දන්නවා අනුග්‍රහිත සූත්‍රෙත් සඳහන් වෙනවා. ඒකයි අපි මේ වැඩමුළුවේ දවසේ හැමදාම ධර්ම දේශනාවක් සඳහා කාලයක් වෙන් කරලා තියෙන්නේ. ඒකට අපි කියන්නේ සුතමේ ඥාණය කියලා. ඉතින් මේ සුතමේ ඥාණය අපිට දකින්න හම් වෙන්නේ ඕතප්ප කියන චෛතසිකයට පස්සේ සුතමේ ඥාන ඊට පස්සේ ඒකෙන් ඇති වෙනවා වගේ පේන්න තියෙනවා ආරද්ධ විරියක් ඒකයි මේ ධර්ම පරම්පරා පෙළ ගැහිලා තියෙන්නේ සද්දෝ හෝති හිරි ඕතප්පී හෝති බහුසුතෝ ආරද්ධ විරියෝ උපට්ඨිත සති පඤ්ඤා එයිසා මේ පෙළ ගැස්වන වෙලාව වෙලාව හැටියට බලනකොට බහුසුත භාවය හිරියෝ තප්පලින් පස්සේ තියෙනවා මේ භෞසුත භාවයට සුත්තමේ ඥානය කියලා පටිසම්භිදා මාර්ගයේ ඥාන සංග්‍රහ කරන වෙලාවේ සෝතාවධානී පඤ්ඤා සුතමයේ ඥානං කියලා කියනවා. යමක් අහනකොට අවධානය කනෙහි පවත්ිනවා නම් අපි බණ අහනකොට උඩපින් බලමින් අහසේ තරු ගනිමින් පොළවේ ඉන්න පණුවන් ගැන බලමින් වඩ පිටවීමෙන් අනිවිහිතව බණ අහනකොට ඒකට සුතමේ ඥානය කියන්නේ සුතමේ ඥානය කියලා කියන්නේ සෝතාවධානය. කනට අවධානය යොමු කරලා ඒ කියන දෙයට අන්‍ය විහිත නොවි බැලී ඇහිම මේ විදිහට බහුසුත භාවය අනිවාර්යයෙන්ම සත්‍යාගේ සංස්කෘතික දියුණුවට උදව් වෙන බව තමයි සාමාන්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව අදහන දේ. ඒක ඔය මේ ඇක්වයිනාස් කියන ඒ සාන්තුවරයා ලොකු ඒ බිෂොප් වරුන්ගේ විශාල රැස්වීමකදී විශාල චතුර කතාවක් කරලා තමයි මේ බෞසුද භාවය කියන එක කතෝලික සභාවට හඳුන්ලා දුන්නේ. ඒකට ඉස්සල්ලා තිබුණේ දෙයන්නාංශයේ දීපු ටික විතරයි. ඉගෙනීමෙන් කිසිම වෙලාවකට ස්වච්ඡන්ද භාවයකට ඉඩක් මේකේ නැහැ. ඒ නිසා ඉගෙන ගන්න දෙයක් නැහැ. දෙයන්නාංශයේ මවලා තියෙන්නේ ඒ ක්‍රමයට. ඉතින් මේ පූර්ණ දේව නිර්මාණවාදේ නැත්තම් ඊශ්වර නිර්මාණවාදය කියලා මේකට සාමාන්‍යයෙන් Hindu බුද්ධ ආගම පැත්ත තිබුණේ අපේ ඉන්දියාව පැත්තනේ Hindu ආගම පැත්තේ ඒකට ඊශ්වර නිර්මාණවාදය නැත්තම් ਸਰබලධාරි දෙවියන් වහන්සේ මාවපු දෙයක ඉගෙන ගන්න දෙයක් නැත්තේ නෑ දෙයියෝ මාවල තියෙන ඕකට තමයි ඔච්චරයි කියන එක තමයි මේ ඇක්වයිනස් කියන පිටුමයින් ඉස්සල්ලා ඒ කාඩිනල් අතර තිබුණු රැස්වීම තිබිලා තියෙනවා නමුත් මෙතුමා ඊටාම චතුර කතාවක් කරලා ඉගෙනීම දුන්නොත් මනුස්සයාට යම් ස්වච්ඡන්දයක් ලැබෙනවා මේ දේවල් ඊට ඉස්සෙල් වෙලා තියෙනවා මම මේක අහලා තියෙනවා මේකට මෙච්චරයි කියලා දැනගන්න. ඉතින් මේ ස්වච්ඡන්දයට දේව නිර්මාණයත් එක්ක තිබුණ ගැටුමක් තිබුණා. ස්වච්ඡන්දයක් මිනිස්සයාට නෑ. නිර්මාණය වෙච්ච මිනිස්සයාට නිර්මිතයට ස්වච්ඡන්දයක් නෑ. දේවයන් වහන්සේගේ තීන්දුව පමණයි කියන්නේ. මෙයා කිව්වා අපි 100%ක් දේව නිර්මාණයට විරුද්ධව යන්නේ යම් ප්‍රමාණයක් මිනිස්සුයෙකුට විනිශ්චය කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ විනිශ්චය කිරීමේ ශක්තියට දැනුම දෙන්න ඕනේ. ඒ නිසා බටහිර ලෝකය අධ්‍යාපනයේ පියා විදිහට සලකන්නේ ඒ එක්වයිනස් පියතුමා. එතන තමයි මේ සාන්තුරු අතර ඉගෙනීමට තැනක් දීපු කෙනා. ඊට ඉස්සෙල්ලා තිබුණ කතාව තමයි දන්නව දැනගත්තොත් දිව්‍යන් වහන්සේ කෙරේ සද්ධාව අඩු වෙනවයි කියන එක. දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වුණොත් දිව්‍යනාංශයේ කෙරේ තියෙන සද්ධාව පූර්ණ නිර්මාණයක් පිළිගන්න කැමති නැහැ කියලා ඒ දැනුම අත යට තියාගෙන පාලනය කරගෙන කරගෙන ගිය සමාජයක් තිබුණේ මේ තමයි බටහිරේ අධ්‍යාපනය ගැන කතා කරනකොට අපිට ආසියාකරයේ ඉන්න කට්ටිය වශයෙන් අපිට දැනගන්න පුළුවන් දේ. මොකද ඊට අවුරුදු 1000කට විතර ඉස්සෙල්ලා සරුවචනාංශයේ ලෝකේ පහළ වෙලා බෞසුත භාවයට ඉඩ දුන්නා. බෞසුත භාවයේ සද්ධර්මයක් විදියට. සත්‍ය සද්ධර්මයන්ගේ එකක් විදියට සුත්තමේ ඥානය අවශ්‍යයි කියලා කිව්වා. ඉතින් ඒ නිසා බටහිරේ ඒක පිළිගන්න මිනිස්සුගේ දැනුම නිසා මිනිස්සුන්ගේ ජීවිතයේ ස්වච්ඡන්ද භාවයට තමන්ගේ මන අපේ කරගෙන යනකොට ඒක දැනුමක් එනවය දෙන්න ඕනේ කියලා සර්වචනාංශේ ඥාන විභාගයේදී ඥාන ප්‍රස්ථානයේදී සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන කියලා ඥාන තුනක් ත්‍රිපිටකයේ විශේෂම සූත්‍ර පිටකේ අඳුනගෙන තියෙනවා. ඒ සුතමේ ඥානයෙන් ලැබෙන පරිඥාවට ආත්පස දැන ගැනීමට ඥාත පරිඥා කියලා අපට ත්‍රිපිටකය හම්බ වෙනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් චින්තාමේ ඥාන කියලා ඒ ධර්ම කොටස ක්‍රියාවත් කරලා තමන්ගේ ලැබෙන අත්දැකීමත් එක්ක ගලපනකොට ඒකට තීරණ පරිඥාව කියලා එකක් හම්බ වෙනවා. මේ අපි ගෙනියන ලෝකයා පෙන්නන දේ ඇත්ත වශයෙන්ම ඔය බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා පෙන්නන යථාර්ථයට නැත්නම් විමුක්තියට හේතු වෙනවද නැද්ද කියලා මේ අපි ලෝකයේ සම්මතියේ පැවැත්මට කරගෙන යන වැඩ කෙතෙක් දුරට මගේ විමුක්තිය සඳහා උදව් වෙනවද නැත්නම් ඒක ඇත්තටම ඇණයක්ද පොල්ලක්ද එහෙම නැත්නම් අරියාදුවක්ද කියලා ඕනම කෙනෙකුට සුත්තමේ ඥානෙ වැඩෙනකොට සැකයක් ඇති වෙනවා කුකුසක් ඇති වෙනවා ඒ වෙලාවේදී තීරණාත්මකයි 99%ක්ම හිතනවා බුදුහාමුදුරු කියපු දේ පැත්තට දාලා අපි PhD එකක් ගන්න ඕනේ අපි ඩිප්ලෝමා එකක් කරගන්න ඕනේ අපි පෝස්ට් ග්‍රැජුවේට් කරන්න ඕනේ අපි නැත්නම් ග්‍රැජුවේෂන් එකක් තියෙන්න ඕනේ. අද කාලේ ඒක නැතුව කරන්න බෑ කියලා අපි එතෙන්දි පොඩ්ඩක් බුදුහාමුදුරුවෝ පැත්තකට දාලා ඒ ස්විච් එක ඕෆ් කරලා අර ස්විච් එක දාගන්න එක තමයි කරන්නේ. ඒ තීරණය මේ ලෞකික තීරණ නෙමෙයිවා. අන්නේ තීරණේ වෙනුවට යම් කිසි කෙනෙක් තීරුම් ගත්තොත් ඒ ඔක්කොම කරලා වුණත් පස්සේ වුණත් අපිට තේරෙනවා මේ Taman ලැබපු ඒ ඒ ඒ කියන ලෞකික ඥාන ලෝකීය ඥාන කොතෙක් දුරට ආතතිය පිණිස හේතු වෙනවද කොතෙක් දුරට ආතතිය නැති කරන්න හේතු වෙනවද කොතෙක් දුරට අසහන හේතු වෙනවද කොතෙක් දුරට අසහන නැති කරන්න හේතු වෙනවද කොතෙක් දුරට දරතේ පරිලාහය වැඩි කරන්න හේතු වෙනවද අඩු කරන්න හේතු වෙනවද කියන ඒ තීර්ණාත්මක දෙයට කෙනෙකුට එන්න පුළුවන්ද කියලා සැකයක් තියෙනවා මොකද ලෝකේ විසින් අන්දලා තියෙන ඔක්කොටම අන්දපු ඔක්කොමලා ඉන්නේ මේ සුත්තමේ ඥානය වැඩි කිරීම සංසාරේ පැවැත්මට විතරමයි ඒ වුණාට ඔක්කොමලා ඒ පාරේ යන නිසා අපි මොකද කරන්නේ? අපේ දරුවන්ටත් ඒ පාරමේ යවන්න ඕනේ. මමත් ඒ පාරමේ යන්න ඕනේ කියලා යන හරියක් යන්නේ තීරණය අනිත් පැත්තට. ඉතින් එක්කෙනෙකුට හිතයි හිතුණයි කියලා හිතමු. මේ සුත්‍රමය ඥාණයම තේරුම් අරගෙන මේක කැඹිරිල්ලක් ලෝකයා මංගලව්ව જાතිය බෝ කරන්නයි හදන්නේ. ඒකටයි මේ අටවලා තියෙන්නේ. මට පුළුවන්ද මගේ සුතමේ ඥාණය ඒ පැවැත්ම කෙරෙහි කඹරන වෙනුවට දාසකම් කරන වෙනුවට නැවැත්ම ගැන හිතන්න. ඒ තීන්දුව ගන්න කාටවත් බෑ. ඒ තීරණාත්මක අවස්ථාවේ තමයි අපි භාවනා හිර වෙලා ඉන්නේ. ඒක තීන්දුව ගත්තට පස්සේ පහන සංඥාවට එනවා. ඒක භවනාමය ඥානයක්. ඊට පස්සේ මනස දන්නවා මේ ලෝකය රැස් කරනව නෑමක ඒක අතහැරපන්. එච්චරයි. අය වෙන මොකක්වත් කියන්න දෙයක් නෑ. ඇල්ලුවා නම් ලෝකේ මොකක් හරි එකක් උඹ අතහැරපන්. ඒකට මොකක්වත් දෙයක් නෑ. ඔය නිවන නැත්තම් බලාපොරොත්තු නියුති ලැබෙනවා. ඉතින් භාවනා කරනකොට උක උගුරේ හිර වෙලා තියෙන්නේ. උගුරේ වමාරන්න බෑ ගිලින්න බෑ. එන්නේ තීරණාත්මක තැනට එන්න හේතු වෙන්නේ සුතමේ ඥාන. ඥාත පරිඥා. ඉතින් ඒ නිසා ආද අපි කතා කරන්න දන්නේ මේ සුතමේ ඥානය අතින් බහුසුත භාවයටපත් වීම කෙතෙක් සද්ධර්මයක් වෙනවද කියලා නැත්නම් අපේ ඉදිරි ගමනට බාධාවක් වෙනවද කියලා මොකද දෙපැත්තක් තියෙනවා බහුසුත භාවය වැඩි වෙනකොට ඇදහිල්ල අඩු වෙන්න ඉඩ තියෙනවා දෙයයන් ආන්තේ පිළිබඳව ඉතින් අපි දීය සඳහන් නැත්නම් අපිට මොකද වෙන්නේ? බුදුරජාණන්සේ කියනවා බහුසුත භාය වැඩි වෙච්චාම අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. බහුසුත භාය වැඩි තැන්වල අසත්පුරුෂ භාය වැඩි. ඒ නිසා බහුසුත භාය ලබන්නේ ඉස්සෙල් බයලජ්‍ය දෙක ඇති කරගෙන තියෙනවා. අද අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන ඉහළම මට්ටමේ ආයතන වල විතර බෙලි කැපිලි එකිනෙකාට ඊර්ෂ්‍යා කිරීම ඒ තුච්ච වැඩ වෙන කොහොක්වත් නැහැ. වැඩියෙන්ම බෙලි කැපිලි තියෙන උසස් අධ්‍යාපන ආයතන වල. ආය මොකුත්ම නැහැ. බඩේ බොක්කේ බබායි ඉඳදී පැකින වෙලා කපනවා. නටන කකුලේ ගිජ්ජි කපනවා. ඉතින් ඒ නිසා බහුසුත භාවයේ ඒකාන්තයෙන්ම මේ භාවනාවට බාධාවක් කියන අදහස සමහර නිකායන් දරනවා. ඉගෙන ගන්න ඉගෙන ගන්න අපි නිවනෙන් ඈතට යනවා. එහෙම නැත්නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයක් කරනවා කිව්වොත් අපි ඉගෙන ගැනීම වැඩෙන්න වැඩෙන්න ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩෙනවනම් අපි නිවනෙන් ඈතට යනවා. අඤ්ඤෝයි භික්ඛවේ ලාභ සත්කාර සම්මානෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා. මහණෙනි නිවන් ලාභ සත්කාරයේ කියන එක නිවනෙන් ඈත් කරන එකක්. නිවන් මාර්ගය සම්පූර්ණ වෙනස් එකක්. මේ දෙක දෙපැත්තට යොමු වෙලා තියෙනවා. ඉතින් බහුසුත භාවය ලාභ සත්කාර සම්මාන සිලෝක වශයෙන් 100%ක්ම යොදලා Tamange නිවන ඒ ලැබෙන ආස්වාදයේ හරහා යටපත් කෙරුවොත් ඒකට අසත්පුරුසයි කියලා කියනවා. එහෙම නැත්නම් මේකට කියනවා පලිබෝධ පලිබෝධ කියන වචනේ බුදුහාමර පාවිච්චි කරනවා. අපි කුසි කර්මේ කරනකොට භෝගේ හොඳට නිල් දළු දාලා එනකොට උඩ පලිබෝධක වෙනවා. කෘමි අසංගත ඒ වගේම විස බීජ එහෙම නැත්නම් දිලී රෝග, බැක්ටීරියා රෝග හරියට එනවා. සාමාන්‍ය කාස්ටක හැදෙන ගස් වලට වැඩිය හොඳට සරුවට වවන බෝගවලට පලිබෝධක එනවා. පලිබෝධ එනවා. ඒක නිසා අපිට කුෂි කර්මය උගන්වනකොට ඒක වෙනමම විෂයක්. පොහොර දාලා වවන පැලේට විශේෂයෙන්ම විවිධ පලිබෝධ එනවා. ඉති බුදුජානන්සෙත් මේ විදිහේ දසපලි බෝධයක් අඳුරගෙන තිනකොට මෙතන දස හත් සද්ධම්මේටත් සත්පුරු බහුසුත භාවේ තියෙනවා. දස පලිබෝධයටත් කියලා තියෙනවා මේ උගත්ම දේ කියලා එකක්. බෞද්ධ බෞද්ධතාවේ වැඩි වෙන්න වැඩි වෙන්න නිවනට නෙවෙයි හැරෙන්නේ අර රණ්ඩුවටයි උසස් අධ්‍යාපනයටයි බෙලි කපන එකටයි කුලල් කා ගන්න වැඩේටයි. ඉතින් ඒක නිසා මේ බුදුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කියන්නේ අවුරුදු 26 වෙනකොට චේත්‍යංගන ධර්ම ධර්මාචාර්ය විභාගේ පාස් වෙච්ච එකක් ඒ සාහනේ PhD ලෙවල් එකක් වගේ හාමුදුර කෙනෙකුට. ඉතින් ඒ සාහනේ අවුරුදු 26ක් යනකම් ඒක කරලා ඊට පස්සේ කල්පනා කරලු භාවනා කරන එක කලාතුරකින් වෙන එකක්. ඉගෙන ගත්තට පස්සේ භාවනා කරන්න ඕනයි කියන එක ඒක අනිත් පැත්ත යන්නේ. ඒ නිසා නිසන්නවනේ හදනකොට දැන් අවුරුදු 50ක් ගිහිල්ලා 67 කියලා තියෙනවා හතරපද ගාතාවක්වත් කටපාඩම් කරන්න තහනම් මේක ඉන්න කෙනෙකුට. මොකද ඒක කරන්න පටන් අරගත්තොත් ඈතිසේ පොත් කියව කියව ගාත කටපාඩම් කරાવી භාවනා කරන්නේ නැහැ. පස්සේ තමයි ඔය පුස්තකාලයක් හදලා පොත්පත් කියලා දෙමින් මේ භාවනා කරන්න පුළුවන් කියන ඒ එකඟතාවයකටපත් වෙනවා. ඉතින් මේ එකඟතාවයට බුරුම සංසරපත් වෙන්න වුණා. උන්වහන්සේ අවුරුදු 26 විතර වගේ චේත්‍යංගන ඒ ධම්මාචාරි විභාගේ පාස් කරලා මහසි බාදවන්ද සංග ගිහිලා තියෙනවා මහසි ෂැඩෝ යටතේ ගිහිල්ලා බලනකොට එතන වැඩ කරන සංඝයා ගුණත් චරියාවක් නැහැ. ඉතින් හරි පශ්චාත්තාප වෙලා තියෙනවා. මේ ඉගෙනගෙන ඇවිල්ලා පැවිදි වෙලත් භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ ගියෙකුට ආදර්ශයක් වෙන විදිහට සංඝයාවත් හැසිරෙන්නේ නැහැ කියලා මේ ශාන්තට හරි භාවනා කරගන්න බැරි වෙලා තියෙනවා. මේ අනුන්ගේ දොස්වල පව් වලට සමාදම් වෙනවා. ඉතින් පස්සේ මේ ස්වාමීන් වහන්සේට කර්මස්ථානයේ දෙන ස්වාමීන් වහන්සේ මහසිසඩ නෙවෙයි කියලා තියෙනවා. උඹේ වැඩ බලාගන්න කියලා. ඒක කරන්න බෑ බෞසුත කෙනාට. එයාගේ වැඩේම අනුන්කේවට ඇඟිලි ගන්න එක තමයි. ඉතින් මේ සංසයක තද්දට පිළිලා තියෙනවා මේ මේ උගත් අය බුරුමේ ඉන්න හාමුදුරුන්ගේ පුදුමාකාර දැනුමක් තියෙනවා. ඔක්කොම කටපාඩමින් කියන්නේ. ඒක සඳහා ඒක අය අපේ අපේ අපිට කොච්චර කාලයක් මහන්සි වෙන්න වෙයිද දන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමේදී කටපාඩම් කරන ප්‍රමාණය කටපාඩම් කරා. ආයෙ මොකුත් නැහැ ඒක කියවන්න ගත්තාම කටපාඩම් කරපුවා. කිලෝරක් නැහැ මෙච්චර තවදු හතක ළමයෙකුට උනත් ගෙදෙට්ට අමුත් එක්ක ආවොත් ඒ ළමයා කරන්නේ මේ ආර මේ සූවිසි ප්‍රත්‍ය කටපාඩම් කියනවා. අමුතට අපි වගේ මාවැනි බිලින්දා වරවර ළඟට කන්දා දුක් සැප කුමන්දා අතන නිරිදෝ වෙන කොයින්දා කියන්නේ ඊතුපස්සයෝ ආරම්මනපස්සයෝ හේතු අහේතුපස්සයෝ කියලා 24 කියන එක තමයි කියන්නේ. ඒකෙන්මයි මේ බහතෝරන්නේ. සාමාන්‍ය පොඩි හාමුදුර කෙනෙක් ඉන්නවනම් මේ වගේ ධනක් තිබුණොත් සාමාන්‍ය 500ක් 600ක් ඉන්නවා. දවල් 30ෙම මීමැසි පොදිය වගේ පොතක් අරගන්න එහාට සක්මන් කරනවා මෙහාට සක්මන් කරනවා ඉතින් කටපාඩම් කරනවා. රැ වුණාට පස්සේ ලයිට් නෑ පහනපත්තු කරන ගුරු හාමුදුරුවව පොඩි හාමුදුර ඔක්කොම රාත්‍රී වාචනය කියලා අර කටපාඩම් කරපු එක කියලා දෙන්න ඕනේ. ලොකු හාමුදුරුවෝ දන්නවා එයා ළඟ විතරයි පහන තියෙන්නේ. එක එක නයි කරන කඩපාඩම් දෙනවා. ඒ තරම්ම දැනුමක් තියෙනවා. ඒක මේ භාෂාවක් තියෙනවා. ව්‍යාකරණක් තියෙනවා. සද්ද නීති කියලා වෙන පොත් ටිකක් ලියාගෙන තියෙනවා අපි ඔය මේ කඩලා දෙනිසන්නේ බාලාවතාරය වගේ පොත් වෙනකොට. හරි දැනුවත් ඉති මේ ශාංශලත් මේ දැනුම තිබිලා බලනකොට අනෙක් මේ උගත් අය දැනුම තියෙන අය පැවිදි වෙච්ච අය පවා භාවනා කරනකොට කොච්චර අඩුපාඩුකම් තියෙනවද කියලා ප්‍රශ්නේ මත වැටිලා තියෙනවා. ඊට පස්සේ ගුරු ආමතුරට ඔක්කක් ඇනලා තියෙනවා. ඇනපු එකත් වැඩිලා තියෙනවා. ඊට පස්සේ සමානක් විතර භාවනා කළා දැන් ඒ ශාංශ කියනවා බහුසුත භාවයේ ඒකාන්තෙම හානියක් නෙවෙයි කියලා. මොකද නැත්තම් හිතාන හිටි ඉගෙනගත්ත කාටවත් භාවනා කරන්න බෑ කියලා. ඉගෙන ගැනීම භාවනාවට බාධායි. පැහිය වෙන්න හදනවා අයියා වෙන්න හදනවා මොනම දෙයක් කියන දෙයක් අහන්න කැමති නැට ගෙදරින් ගෙනාවු කුප්පියම තමයි බිබී ඉන්නේ මෙහෙන් දෙන උපදේශයක් අහන්නෙත් නැහැ කියන දෙයක් අහන්නෙත් නැට ගෙනාවුවා තමයි කතා කරන්නේ ඉතින් ඒ සංස කියනවා එහෙමම නැහැ සංසාර බය දන්නවනම් සංසාර බයෙන් ගැලවෙන්න ඕනේ නම් Tamange බහුසුතකම තිබුණට ඒක හැම වෙලාවෙම බාධා කරගන්න ඕනේ නැහැ ඒක දැනගන්න ඕනේ බෞසුතකමට අයිය වෙන්න දෙන්න එපා. උඹ අයිය වෙයන්. එහෙම නැත්නම් සුතමේ ඥානෙට අයිය වෙන්න දෙන්න එපා. භාවනාමේ ඥානෙට ප්‍රත්‍යක්ෂ ඥානෙට ඉස්සර වෙන්න දෙන්න කියලා. ඒක ලේසි නෑ. ඒක තමයි අමාරුම දේ. අපි ලබාගත් දැනුම මේ වෙලාවට බිම තියන්න බෑ අපට. අපි ඒක ඔටුන්නක් වගේ දාගෙන නෑ අපෙන්න කෙරෝ වගේ පෙනේ පුම්බු පුම්බයින් එක තමයි කට්ටියගේ වැඩේ. භාවනා කරනකොට ඒක බිම තියන්න බෑ. අපි ගෙනාපු ඒ පුළුවන් කාර්කම් ඔක්කොම බිම තියන එක හරි අමාරුයි. නමුත් කළ හැක්කක් ඒක. කෙරුවොත් ඒකට හේතු වෙන්නේ සුත් බහුසුත ඥාණයට ඉස්සෙල්ලා සුතමේ ඥාණයට ඉස්සෙල්ලා තියෙන බයලජ්‍ය දෙක තියෙනවා. ඔය කොච්චර දැනගත්තත් බුදුහාමුදුරුවෝ සරුවඥයි. ඔය කොච්චර අපි පිස්සු කෙලින්න ගියත් අපිට තණ්හාමාන දිටි නගිනකොට බුදුහාමුදුරන්ට නැතත් ධර්මය අවබෝධ කෙනෙකුට තේරෙනවා මේ කතා කරන්නේ මාන්නෙන් කියලා. මේ කතා කරන්නේ දිට්ඨියෙන් කියලා. මේ කතා කරන්නේ මන්න තණ්හාවෙන් කියලා තේරෙනවා. ඒක නිසා මේ Taman නොතේරෙන වගේ කටයුතු කරාට ඇස් ඇති මිනිස්සු ලෝකේ ඉන්නවානේ. සරුවචනාසී ඉන්න කාලේ ආදේයනුසී ඥානෙ පවති වුණානේ. ඒ නිසා කාටවත් වසංගන්න බෑ. ඒ නිසා Taman දැනුම එන්නේ එන්නේ එන්නේ නිහතමානී වෙනවනම් බෞද්ධ භාවයේ ලබන්න ලබන්න දිනපාන්ති වෙනවනම් ඒක බී කරලට කිරි වදින්න වදින්න බී කරලා පාත් වෙනවා. උණ ගහේ දැල්ල ලෝකේ තියෙන ලොකුම තෘණ ගහ තමයි උණ ගහ. තෘණ පවුලටයි. උඩම දැල්ල හැම වෙලාවෙම පල්ලහට වෙලා තියෙන. නිසා උණ ගහ පුදුමාකාර පාවිච්චිකට යනවා. විශේෂයෙන්ම චීනේ ජපාන වගේ රටවල උණ ගහ දාර්ශ ආධ්‍යාත්මික ගහක් විදිහට තමයි සලකන්නේ. හැම කලාවක්ම ගිල තියෙන උණ ගහේ. මොකද ඒකේ ඒක උඩට විදින්නේ ඇයි ගහ වගේ. ඔළුව පාත් වෙනවා. ඉතින් අපිට මේ බහුසුත භාවයේ ලබන්න ලබන්න මේකේ කවදාකවත් අපිට බුදුහාමරගේ මට්ටමට එන්න බෑ. කවදාකවත් අපිට ආනන්ද මහා ස්වාමීන් වහන්සේගේ මට්ටමට එන්න බෑ. කවදාකවත් අපිට සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ එන්න බෑ. ඉතින් ඒක නිසා අපි ඒක දැනගෙන පෞසුත් භාවයේ ලබන්න ලබන්න නියතමානී වෙනවා. පෞසුත් භාවයේ ලබන්න ලබන්න අහිංසක වෙනවා ඒක තමයි මෙතන මේ සත්‍ය සද්ධම්ම වල ඉස්සරහට තියලා තියෙන බයලජ්‍ය දෙක. බයලජ්‍ය දෙකට පස්සේ බහුසුත් භාවය ලැබුණාට පස්සේ ඒ කෙනාට වීරිය ආරද්ධ වීරිය ලැබෙනවා. එහෙම නැත්නම් අපේ දවසේ වැඩි වේලාවක් අපි ගත කරන්නේ විමුක්තිය සඳහා නෙවෙයි නැත්නම් ගිවන් කිරීම සඳහා නෙවෙයි දීලා දහීම සඳහා නෙවෙයි රැස් කිරීම සඳහා. ඉතින් එතකොට ඒ සඳහා බයලජ්ජ නැතුව අපි යෙදෙනකොට අපිට භාවනා කරන්න වෙලාවකුත් නැහැ, වීරියකුත් නැහැ. ඉදුණට පස්සේ හරියට දේවල් කම්මැලිකම් එන ඔළුවට. භාවනාවේ මොන ප්‍රශ්නයක් ආවත් ඉක්මනට සලුවක සාදාලා නැගිටලා යන්න තමයි හිතන්නේ. බැරි නිසාම නෙවෙයි. අපිට එක එක ව්‍යාපෘති ඔළුවට ගෙනත් දානවා. මොකද අපේ හිතේ තියෙන්නෙම වවණ එකනේ. බෝකරණ එකනේ සංස්කරණය කරන එකනේ රැස්කරණ එකනේ ලාභ සත්කාරනේ ඒ නිසා ඒ પરම්පරාව දිහා බැලුවොත් බයලජ්‍ය දෙකට පස්සේ යම් කිසි කෙනෙකුට සුතමේ ඥානයක් ලැබුණොත් ඒ සුතමේ ඥාන ලැබුවේ එක්කනට තේනවා මේ ලෝකෙට කඹු රැව්වයි කියලා මරණයට යනකම් විතරයි අපිට ලම්බුණාන් ලැබෙන්නේ මරණින් එහාට මොනම දෙයක්වත් නැහැ අපි මේ ඉස්සරත් මේ වගේම කඹුරලා ඇති අපිට හම්බ වෙච්ච පරිසරයට තතර තතර ආවේ නන්දිනී කියලා ඒක අල්ලගෙන ඒකමයි වෙන මොනවත්ක්ම නැහැ මගේ ජාතිය මගේ රට මගේ ආගම මගේ අම්මා මගේ තාත්තා මගේ මල්ලි මගේ අක්කා කියන එලි ගලි වාසයට යන නරක නෑ ඒක හොඳයි ඒකට ගියාත් මැරිච්ච අම්මලා තාත්තලා හැගෙන පොඩ්ඩක් හොයලා අඩු ගානේ බැංකුවේ නමක්වත් දාලා තියන්න බෑ උන්දලාට කීයක් හරි කොහේ ඉන්නවද දන්නේ නෑ ඒව ගැන හීනයක්වත් නැහැ කියනවා නිකන් මේ තාත්තා මැරලා තුන් මාසෙ දාන්නට කුකුළු කපනවා. තාත්තම දන්නේ කුකුල වෙලා ඉපදිලා තියෙන්නේ. ඒකම කපලා බුදුහාමුදුරණ දාන දීලා කියනවා අම්සර ප්‍රණීත දානයක් දීලා අපේ තාත්තට බිම්පමුණන්නේ. ඒක කුකුලා හිතනවලු යකෝ ගිය ආත්මේ තාත්තට තමයි තාත්තා මේ මැරිච්ච තාත්තම තමයි කුකුලෙක් වෙලා තියෙන්නේ. ඌව කපලා තමයි දාන දෙන්නේ. ඒකලා කියනවා අනේ හාමුදුරනේ හොඳට බන් ටිකක් කියලා තාත්තට බිමුලාන කියන තාත්තා තමයි කොක් කොක් කොක් කොක් කොක් කොක් ගානේ කපන්නේ ඉස්සලා. ඒවට හැංගීමක්ම නැහැ. මේකට කියනවා තත්‍ර තත්‍රාබිනන්දනී. අහුවෙච්චි දේ ඇලී ගැලීගෙන ආලිංගනය කරගෙන ප්‍රේම කරගෙන නටනවා අහුවෙච්චි දේ. ඒ වෙනුවට බහුසුත භාවයේ ඇති කරන කල්පනා කරලා සංසාර සත්තු වශයෙන් අපට මෙච්චර වටින අවස්ථාවක් හම්බෙලා තියෙද්දිත් අපිට ඇයි මේ කාලේ මේකට දාන්න බැරි? ඇයි අපිට වීර්යය නැත්තේ? ඇයි අපිට මේ භාවනා කරන නිදිමත ඉන්නේ? ඇයි අපිට මේ කා මේ নানা ආකාර දේවල් අපේ ලයිස්ට්ුවේ තිබුණාට භාවනාවට වෙලාවක් නැත්තේ? අපේ බහුසුත භාවයේ තියෙන්නේ අපිට වැඩ වැඩි කරන්නයි. එහෙම නැත්නම් මේ එක එක දේවල් වලට පහඳින්නයි, කඹරණ්ඩයි. ඒකට හේතුව බයලජ්ජ නැතිකම. මේකට කවුරුත් වගේ කියන්න බෑ. ඒ වෙන් කිව්වයි කියලා සංසාරේ කේටි කරලා දෙන්නේ නැහැ. ඔය අපි මේ උදව් කරන එකම කෙනෙකුටවත් මේ භෞතික ලෝකේ උදව් කරන කිසිම කෙනෙකුට අපි වෙනුවෙන් භාවනා කරන්න බෑ. හරියට අඩුවාන සරුවච්චන් ආන්දර තමන්ගේ පුතා වෙනුවෙන්වත් භාවනා කරන්න බෑ. රාහුල පුංචාම්දු වෙනුවෙන්වත්. අපච්චි වෙනුවෙන් සිද්ධෝදන රජු වෙනුවොත් බෑ. යසෝදරා වෙනුවොත් බෑ. මාතෘදිවි රාජ වෙනුවොත් බෑ. ඒගොල්ලෝ කරගන්න ඕනේ. අන්න ඒ දැනුම තමයි අපි මෙතන බහුසුත භාවය කියන්නේ. මේක තේරෙයි. මෙන්න මේ විදිහට මේක ඉදිරිපත් කරනකොට. අපි නොදැනීම කියලා එකක් තියෙනවානේ. මේ සංසාර ගමනට ප්‍රධාන වෙන අවිද්‍යාව නැත්තම් නොදැනීම කියලා අපි කියනවා. අපි තකතිරුකම, මෝඩකම, අන්ධකාරේ, විද්‍යාව නැති ගතිය ඔක්කොම කියන්නේ අවිද්‍යාවට. මේ අවිද්‍යාව මොන දෙකකින් අරගන්න. ඒකට දෙතෑවරයි කියත හැකියි. එකක් කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව අනිත් එකට කියනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. අපපටිපත්‍ය අවිද්‍යාව කියන්නේ සාමාන්‍ය නොදැනීම simple unknowing. ඉතින් ඒක නම් පුළුවන් අපිට බෞසුත භාවයෙන් අයින් කරන්න. කවුරු හරි දන්නේ පැන්සලක් කුල් කරන හැටි දන්නේ කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දේ දන්නේ නැහැ කියලා දෙන්න පුළුවන්. ඒක තමයි ඔය ඇක්වයිනස් රණ්ඩු කරලා දිනාගත්ත දේ. ඒක තමයි මෙතන සද්ධර්මයක් විදිහට වැටෙන්නේ නොදැනීම නැති කරන්න පුළුවන් දැනුම තියලා. අපි අධ්‍යාපනය කියලා කියන්නේ ඒකට. නමුත් අවිද්‍යාවේ පළුවක් තියෙනවා මිච්ඡා පටිපත්‍ය අවිද්‍යාව වැරද්ද හරි වශයෙන් තේරුම් අරගෙන තියෙන එක. ඒක කවදාකවත් අධ්‍යාපනය නැති කරන්න බෑ. misunderstanding දැනුම වැඩෙන්න වැඩෙන්න වයස යන්න යන්න දිග්ගටෝම අපි වැරදි ටිකක් හරි කියලා හිතනවා ඒක බෞසුතු භාවයත් එක්ක නැති වෙන්නේ ඒක නැති කරන්න සුතමේ ඥාණයෙන් බෑ. ඒක නැති කරන්න භාවනාමය ඥාණය අවශ්‍යයි. එහෙම දෙයක් තියෙන්න පුළුවන්. මා තුලම ෂටගති තියෙන්න පුළුවන්. මා තුලම මායාගති තියෙන්න පුළුවන්. මා තුල වංචනික ධර්ම වගේක් තියෙන්න පුළුවන්. මේ මායා ෂට වංචනික ධර්ම හරහා බැලුවොත් අධර්මයේ ධර්මයේ හැටියට පේනවා. ධර්මයේ අධර්මයේ හැටියට පේනවා. අසාරයේ සාරයේ හැටියට පේනවා. සාරයේ අසාරයේ හැටියට පේනවා. අන්න ඒක නැති කරන්න නම් බහුසුත භාවයෙන් නෙවෙයි කරන්න ඕනේ තමන් වැඩ කරනකොට කතා කරනකොට වචන හිතනකොට මේ එන මේ කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා දිහා බලලා මේ කෙහෙල් ගහ කණ්ඩ දෙන්නේ පොල් ගහ කණ්ඩ දෙන්නේ කියලා අල්ලන්න ඕනේ. මේ මං වැඩ කරනකොට වැඩ කරන්නේ මොකක් උපයන්නද මෙච්චර මේ දත හපාගෙන දිව කාගෙන මෙතිකාගෙන තටමඟන දඩමඟන මොනව ලබන්නද කියලා බැලුවොත් සුතුමේ ඥානෙන් ලබාගත් ඥාත පරිණාමවත් ඇතුව භාවනා කරගෙන යනකොට තේරෙනවා මේ අධිකව වෙහෙසව අපි කටයුතු කරන්නේ තද්ද බල කෙලෙසකට කියලා. මොකකට හරි අපි දිවා රාත්‍රී නැතුව දඟලනවා නම් එහෙම නැත්නම් අපිට නිින්දයක් නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා නම් ඒකට ඉතින් පණේ පා කියලා නටනවා නම් තද බර කෙලෙසයක්. ඒ නිසා සුතමේ ඥානය ඇතුව භාවනා කරන ගාන භාවනා ඥානදී පේනවා අපි අපේ සුභසිද්ධිය පැත්තක තියලා මේ අනුන්ගේ සීනි කිරන්න පටන් ගන්නවා. අනුන්ගේ වැඩ වලට ලොකු අනුකම්පාවක් ඇති කර ගන්නවා. ඇති කරන කිපුල් කඳුළු හෙලාගෙන තමන්ගේ මම ආයනේ වඩනවා. තමන්ගේ මාන්නේ වඩනවා. තමන්ගේ තෘෂ්ණාව වඩනවා. ඒක කියලා දෙන්න ගියොත් තරහ වෙනවා. කිව්වොත් එහෙම බොය නටන්න හදන්නේ මේ මේ තණ්හා වඩණ්ඩයි, මේ මාන්නේ වඩණ්ඩයි මේ දෘෂ්ටිය කියලා. එවැනි අධ්‍යාපන අධ්‍යයන ආයතනකට කවුරක්වත් යන්නේ නැහැ. ඒගොල්ලෝ කැමති නෑ මේ පිටිපස්සේ තියෙන න්‍යාය පත්‍රේ පේනවලු. ඒ නිසා ඒක සුතුම ඥාණයට අයිති නෑ. ඒ නිසා සුතුම ඥාණය යම් ප්‍රමාණයක් කරන්න පුළුවන්. නමුත් සුතුමේ ඥානෙ වැඩෙන්නේ අපි කැමැති වෙන්නේ තණ්හා මාන දිට්ටි වඩන සුතුමේ ඥානෙ. ඒක තමයි අපි ඔය උපාදි වශයෙන් එකතු කරගන්නේ. උපාදි කියන එක උපාදානත් එක්ක යන එකක්. ඒක නිසා මේ සංඝයා වහන්සේලා වුණත් පිටිපස්සේ නම දා ගන්නවා. මට මේ මේ අකුරු තියෙනවායි කියලා. ඉතින් ඒකෙන්ම පේනවා තාම පැවිදි වෙච්ච ගතියක් පේන්නේ නැහැ. තාම අර හැලිච්ච හැව කරේ දාගෙන ඉන්නා වගේ ගැරන්ඩියෙක්. හැලිච්ච දේවල් කරේ තියාගෙන මොකද අර ලෝකයා සලකන්නේ ඒ අර පට්ටන් ටිකට තමයි. ඔහුගේ නමේ ඇති දිග බලල දැක්කම තම්බිට වගේ සලකයි දුටුව මක්කම කියලා තියෙනවා. ඉතින් මේ බෞසුත භාවය අසත් ධර්මයට යන්න පුළුවන්. නමුත් අපි බහුසුත භාවයක් ලබනවා නම් මෙන්න මෙවැනි වංචනික ධර්මයක් අපේ දැනුම තුල තියෙනවා. අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවේ හැලෙන්නේ දැකපු දවසට අහපු දවසට නෙවෙයි. ඒකට තමයි ඔය දසන අපහතබ්බා කියලා කියන්නේ. ඒක දකින්න කැමති නැතිකමනේ තියෙන්නේ. කිසි කෙනෙක් කැමති නැහැ. මාතුල ෂටගතියක් තියෙනවා. මාතුල වංචනික ගතියක් තියෙනවා. මාතුල මායාවී ගතියක් කියන කන්නේ සාන්ත දාන්ත තීන්ත කූඩෝ වගේ තමයි ඔක්කොම පෙනී හිටින්නේ. එතකොට කොච්චර බහුසුත ගති තිබුණත් ඒක අසත් ධර්මයකට අසප්පුරුෂ භාවයකට එනවා. ඒ නිසා බුදුරජාණන්සේ සප්පුරුෂ සූත්‍රයේ සඳහන් කරනවා අපි සාමාන්‍ය ලෝකේ ලබා ගන්න කැමති හැම ගුණ ධර්මයක් පෙන්නලා ඒක අසත්පුරුෂ වෙන්න ඉඩ තියෙනවා. එකක් තමයි බහුසුත භාවයේ ලැබුණම ඒ බහුසුත භාවයේ ආසවට්ටානීය ධර්මයක් වෙනවා. ආසවට්ටහනිය කියලා කියන්නේ එක තැන කරකවන ධර්මයක් වෙනවා. අර බල්ලා පලි ගැල්ලන්න කර කියන්නේ මෙට්ටහි වෙන ධර්මයක් වෙනවා. පල් වෙන ධර්මයක් වෙනවා. ඒක නිසා ලාභ සත්කාර වැඩි වුණා නම් බෞසුත භාව වැඩි වුණා නම් ශිෂ්‍යෝ ගාන වැඩි වුණා නම් වස් ගාන වැඩි වුණා නම් ඔය හතරම ආසවට්ටහනිය ධර්ම. අපි හරි ආසාවෙන් බලාපොරොත්තු වෙන දෙයක් හුඟක් වස් තියෙන හාමුදුරු කෙනෙක් හුඟක් ගෝලයෝ ඉන්න හාමුදුරු කෙනෙක් හුඟක් ලාභ සත්කාර තියෙන හාමුදුර කෙනෙක් හුඟක් බෞද්ධ භාව තියෙන හාමුදුර කෙනෙක් කිව්වොත් කොට ගන්න බෑ. මෙත්තේ වෙලා. මේ වගේ සද්ධර්මයේ මේ කියන සත්‍ය සද්ධර්මයේ කියන බෞද්ධ භාවයත් නුහුරට හිරෙන්න පුළුවන්. අවචාවට වැටෙන්න පුළුවන්. අරියාදුවට වැටෙන්න පුළුවන් කියලා දැනුම මේ බෞද්ධ භාවයේ නෙවෙයි තියෙන එක භාවනාමය එහෙම නැත්නම් භාවනාමය ඥානවල. ඒ නිසා සර්වඥාන්සේ ඔය සබ්බධම්ම මූලපරියාය වගේ සූත්‍රවල ලෝකේ පාවිච්චි කරන මාතෘකා 24ක් අරගෙන ඒ 24ට නොඇසු නොවිරු අසුතවත් පුතඥය කොහොමද හැසිරෙන්නේ කියලා කියලා දෙනවා අපිට. ඊට පස්සේ ඇසු විරු ඥාන ඇති සුතවත් ආර්ය ශාවකයා මේ ධර්ම සන්දර්භ කෙරෙහි ක්‍රියාත්මක කරන පෙන්වනවා. ඊට පස්සේ රහත් වුණාට පස්සේ ඒකට ක්‍රියාත්මක වෙන හැටි පේනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් මේවට ක්‍රියාත්මක වෙන හැටි පේනවා. උදාහරණ වශයෙන් බුදුසසුන පෙන්වන්නේ පඨ වියාපෝ තේජෝ වායු කියන මේ හතර මහා ධාතුන් විශේෂයි නොඇසු නොවිරු කෙනා. ඒ කියන්නේ සාමාන්‍ය අන්ධ පෘතඥය. කටයුතු කරන්නේ කොහොමද? හම්බ කරන්නේ ඉඩම් වැඩි කර ගන්න කල්පනා කරනවා. වතුරට රණ්ඩු කරනවා. තේජෝ ධාතුවට රණ්ඩු කරනවා වායෝ ධාතුවට රණ්ඩු කරනවා. ඒක දන්නේ නැති නිසා. ඉතියාට කියන්න ඕනේ ওই ධාතු හතරෙන් පටන් ගත්තොම ධාතු හතරටම ඉවර වෙනවා. පොළවෙන් පටන් ගන්න නයිහත් මතු පිට පස් ටිකක් අරගෙන උඩට ඇවිල්ලා මැරිලා ආය පොළොවට යන්නාසේ මේ ධාතු අතර රණ්ඩුවක් තියෙන බොව එකතු කරගන්න හදන්නේ ගිනියණ්ඩයි ආන්නේ පිළිබඳ අවබෝධය නැති කෙනා අසුතෝතෝ පුතුජනෝ ඒකට බුදුරජාණන් පටෝ ආයන අටුවාචාන් වහන්සේලා අන්ධ පෘ탁ජන කියලා වචනයක් දාලා තියෙනවා අසුතවත් පුතඥයා කියන එක බුදුරජාණන් වහන්සේ නිර්වචනය කරනවා අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදේව අරිය ධම්මේ අවිනීතෝ සප්පුරුෂාණං අදස්සාවි සප්පුරුෂ ධම්මේ අවිනීතෝ සප්පුරුෂ ධම්මේ අකෝ විදෝ කවදාකවත් ආර්යයන් වහන්සේට මම දැකලා නැහැ ආර්ය ධර්මයේ අහලා නැහැ ආර්ය ධර්මයේ හැසිරෙන්න උත්සාහ කළා නැහැ සත්පුරුෂයෙක් දැකලා නැහැ සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ සත්පුරුෂ ධර්මයේ හැසිරෙන්න උත්සාහයක්වත් කරන්නේ නැහැ එයාට කියනවා අන්ධ පෘ탁ජනයයි කියලා එයා මේ පටවිය මගේ කියලා හිතනවා. වායෝ ධාතුව මගේ කියලා හිතනවා. තේජෝ ධාතුව මගේ කියලා හිතනවා. ආපෝ ධාතුව මගේ කියලා හිතනවා. ඉතින් ඒකට පස්සේ රණ්ඩු කරනවා. මේක මට තාත්තගෙන් බූදලේ හම්බෙච්ච දේ මේ ඊඩමට කවුරුත් අයිතිවාසිකම් එන්න බෑ කියලා. ඉතින් රණ්ඩු කරලා කරලා කරලා මැරිලා ගෙවලෙක් වෙලා එතනම උපදිනවා නැත්තම් ගෙම්බෙක් කියලා උපදිනවා. හරියට ගෙම්බෝ ඉනවා මේ. අරන්නේ තියෙනවා. ඉතින් මං කියන්නේ මේ අරන්නේ වල මැරෙන කට්ටිය රිලව් වෙලා උපදිනවා. සංඝයාන්තලා හැම යන අරණ්‍යකම ඉන්නවනේ ශ්‍රීලව්. monks and monkeys. ඉතින් අර ලෝක සම්බන්ධකම් තියෙනවා මේ වගේ. අපරිඥාදන් තස්සාති වදාමි. ඉන්නකම් විහාර නින්දකම් වලට රණ්ඩු. අපිට පණතක් තියෙන සංඝයාට ලංකාවේ විතර විහාර නින්දකම් පණත කියලා. ඉතින් මේ પરම්පරාවට දුන්නට පස්සේ මැරෙන්න හරි කමන්නේ ඕක බේරගන්න තමයි නටන්නේ. ඉතින් රැහැට ගිහිල්ලා වලමුගක් අරගෙන අර පැලෙයින වැට පොඩ්ඩක් යහින් ගහනවා. ඉතින් පහුවෙන් දෙනකොට අර මනසයිල මෙහා පැත්තෙන් ගහනවා. ඉතින් එහෙම වෙනකොට අර ගෙනියන අලවංගෙම අරූට ගහනවා. ඉතින් අන්තිමට ඕම් බලනකොට උසාවියේ ආමුදුරු මේ බුද්ධ ආගම රකින්න ගිහිල්ලා. ඉතින් මේ වගේ මේ මේ මේ පඨවි මගේ, තේජෝ මගේ, වායෝ මගේ තංකිස හේතු අපරිඥාතං තස්සාති වදාමි. මහණේ නොදැනුවත්කම නිසා ඊට පස්සේ භූත ආකාසානංචායතන ඕ ලස්සනට ගෙනියලා මේ සුතමේ ඥාණය නැත්තම් මේ බෞසුත භාවය පිළිබඳ බුද්ධ ඥානසේ අන්තිමට තිත තියන්න ඉස්සලා කියනවා නිබ්බාන කියන වචනයත් අල්ලගෙන නටනවා මේ නිවනත් මගේ කියලා හිතනවා මට නිවන් දකින්න ඕනේ කියලා හිතනවා මොකද මේ නිවන කියන්නේ මොකද්ද දන්නේ නැහැ අසුතවත් ඒ නිසා මම නිවන් දකින්න හදන කියන තරමටම අපේ බුද්ධ ආගම කාලා මේක. ඉතින් මේ මේ සූත්‍ර වලට අටුවාව ලියන්න යන්නේ නැහැ. ඒකෝට දැන් බුදුහාමුදුරුවෝ නිවන දාලා තියෙනවනේ මේ පටවි ධාතු ගන්නට. මේ නිවන කෙරෙහි බැටලියක් තියෙනවනේ. නිවනත් මාගේ කියා ගන්න හදනවා කියලා බුදුසසුන ඉවර කරන්නේ. ඉතින් අටුවාචාන් වහන්සේ කියන ඔය කියන්නේ අපේ නිවන නෙවෙයි Hindu ආගමේ තියෙන නිවන අපේ නිවනටත් ගත්තර කමන්නේ. ඒකට මම කිව්වට කමන්නේ. ඒක මගේ කියා ගත්තර කමන්නේ කියලා අපිව නිකන් අර අපේ නිවනයි අර කට්ටියගේ නිවනයි කියලා දෙකට බෙදලා අපේ නිවන රකින්න තමයි අටුවාව ලියලා තියෙන්නේ. ඉතින් අපිත් කැති පොළු අරගෙන බුද්ධ ආගම රකින්න හදනවා. එනිසා මට මගේ නිවන මගේ ප්‍රථම ධානය මගේ ද්විතිය ධානය මගේ අර ඥානමේ ඥාන කියන පටන් ගත්තට පස්සේ මුන්දටෝම තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ මේ නෛර්යානික දීපු සද්ධර්මයක් ආඩම්බරයක් කරන පළඳ ගන්න හදනවා. ඒකත් ඔටුන්නක් කරගන්න හදනවා. බදක්කමක් කරගන්න හදනවා. ඒක නැති කරන්න පුළුවන් කියලා බුදුරජාණන් කියනවා සුතවත් ආර්ය ශාවකයාට උඹලා අල්ලන දේවල් තමයි මේ බට වියාපෝ තේජෝ වායෝ එහෙම නැත්නම් මේ භූත ධර්ම එහෙම නැත්නම් අද්භූත ධර්ම එහෙම නැත්නම් මේ ආකාශේ විඥානයේ අකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන වගේ ඊට පස්සේ දේව බ්‍රහ්මාදී සංකල්ප ටික සියල්ල ඇත්තේ සියල්ල නැත්තේ කියන මේ සේරම සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා මේ ලෝකේ අසුතත් පෘථුජනයාගේ අර අසුචි වලකේ ඉන්න අසුචි පණු අසුචි කණ්ඩ නටනවා වගේ මේ ලෝකේ මේ අසුතත් පෘථුජන ලෝකේ ඒක දැනගන්න ඒක බුදුරජාණන්සේ බලන්නේ උඩ ඉඳලා පල්ලෙහාට බලලා කිව්වට පස්සේ පේනවා අපිත් බණක් ඇහුවේ නැත්තම් අපිත් ඕකටමනේ ඔයමත් නෙමෙරෙන්නේ මැරලා මැරලා අන්තිමට ක්‍රෝධ වෙලා වෛරයෙන් මැරලා යනවා. ඒ වෙනුවට සුතවත් ආර්ය ශාවකේ එයා බලනවා මේ පඨවි කියලා කියන්නේ තද ගතියට ওই තද ගතිය කියන්නේ පෘථුවි කියලා දීපු නිදර්ශනයෙන් දැනවෙන වාතයෙන් වෙනස් වෙන ගතිය. ඉතින් මේ තද ගතියයි මේක මේ දැනගන්න ඕන නැතුව මේ පඨවි කියලා මේ සාරු පොළවද නිවුඩ මොඩ් වැඩක් නැති පොළොවද කියන එක නෙමෙයි මේ පාඨවි කියලා කියන්නේ තද ගතිය වෙන්නේ නිදර්ශනේ විතරයි. ආපෝ ගතිය කියලා කියන්නේ වැగిරෙන ගතිය උදා නිදර්ශනේ වෙන වතුර. ඉතින් අපි වතුරෙන් අල්ලගෙන කියන මෙන්න ආපෝ කියලා. එතකොට තේජෝ ගතිය කියලා කියන උණුසුම සිත් අපි ගිනි දැල්ල පෙන්නලා හිතන. ඉතින් බබාලට එහෙම තමයි උගන්වනකොට ගිනි දැල්ල පෙන්නලා තමයි පෙන්නන. නමුත් ගිනි දැල්ල නෙවෙයි තේජෝ කියන්නේ මේ උණුසුම සිසිලත. වායෝ ධාතු කියන්නේ බුම්බන හකුලන ගතිය, දරණ ගතිය. ඉතින් අපි කිව්වොත් එහෙම පොළොවේ උඩ වතුර තියෙනවා වතුර උඩ වාතය තියෙනවා කියලා නේ අපිට පේන්නේ බුදුජානක කියන්නේ නෙමෙයි වාතයේ පොළොව ජලයේ තියෙනවා ජලයේ තමයි කන කන කන කන පොළොව තියෙන්නේ ඉතින් මේක අහන්න මේ සිද්ධ බුදුජානක මේ গুপ্ত දේවල් කියන්නේ කොහොමද වාතයේ කොහොමද වතුර හිටින්නේ වතුරේ කොහොමද භූමියේ හිටින්නේ. ඉතින් දැන් පෘථිවිය කරකෙන්නේ වාතේ. පෘථිවිය හිටලා තියෙන වාතේ. ඒකේ ජලාර්ථ ගෝලයේ උඩනේ භූවර්ථ ගෝලයේ හිටලා තියෙන්නේ. ඉතින් ඒක දිහා බලනකොට විශාල වශයෙන් බලනකොට වාතයේ තමයි ජලයේ තියෙන ජලයේ තමයි මේ මහද්වීප අර්ථ ගෝල මහද්වීප තටාකේ කරකෙන පාවෙන්නේ. ඉතින් මේක කියනකොට අපිට කියනවා අපිට ඉස්කෝලේ උගන්වන්නේ ඝන ද්‍රව වායු කියලා උගන්වනවා ඝනේ උඩ ද්‍රවයේ තියෙනවා ද්‍රවයේ උඩ වාතයේ තියෙනවා කියලා තමයි දාන්නේ. ඉතින් මේ සුතමේ ඥානය අර පටු ඥානෙට ඇත්තයි. අපිට පේන්න තියෙන පොළවේ වාතයේ පොළවේ වතුර තියෙන වතුර වල වාතයේ තියෙන. දැන් අවකාශයට ගිහිල්ලා බලනකොට පොළ මුළු පොළොවම තියෙන්නේ වාතේ. හිතා ගන්නවත් බෑ. මොන කරන්නේ හිතා ගන්න බැරි වුණා කියලා. ඉතින් මේක නම් ඇත්ත. ආන්නේ වගේ මේ පට වියාපෝ තේජෝ වායෝ කියලා මේ මගේ ඇඟ කහනවා බෙල්ල රිදෙනවා කන තන් නලියනවා කියන වෙනුවට මේ කහනවා නලියනවා රිදෙනවා කියන එක විතරක් බලන්න කොච්චර අමාරුද බලන්න. තමන්ගේ ඇඟේ පහළ වෙන මේ උණුසුම් සිසිලත ගති ඒවට ගති කියලා කියනවා. උණුසුම් සිසිල භාව උණුසුම් ස්වභාවය මේ ශරීරයෙන් අයින් කරනවා කියන එක අසුතුවත් පුතොත්ජනයගෙන් සුතුවත් අරිය ශාවකයා වෙන් කරනවා වගේ. ඒ නිසා හුදුටම සමන්ගේ සතිය කයට සීමා වෙලා ඉන්න වෙලාවක අපි ප්‍රකාශ කරන්න හදන ප්‍රකාශනවල කියන ඔන්න කන රත් වෙනවා පේනවා. අත ගැස් වෙනවා පේනවා. උණුසුම සිසිලස පේනවා, බිම්බෙනවා, හැකිලෙනවා පේනවා, ආස්වාද ප්‍රසආස පේනවා කියන එකේ මේ පේන gati ටික විතරක් බැලුවොත්, භාව විතරක් බැලුවොත්, ස්වභාව විතරක් බැලුවොත් අපි මේ ශරීරයේ ඇතුලේ තියෙන පාඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව දකිනවා. ඒකට අපේ ලොකු සංසිස සඳහන් කරනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. පාඨවි ධාතුව ආපුවාම ඔන්න තද වෙලා වෙනවා. දැන් සක්මන් කරනකොට අපිට වෙන පොළොව තද නම් පොළොව තද බව තේරෙන්න බෑනේ කකුලේ මෙලෙකම නැතුව. පොළොව මෙලෙකයි කියනකොට අපිට හිතාගන්න දැනගෙන ඉන්න එක නම් දනවා පොළොව මෙලෙකයි කියලා කියන්නේ කකුල තද වෙච්ච වෙලාව. පොළොව සීතලයි කියලා කියන්නේ කකුල රස්ටිඩ් කියලා. පොළොව උණුසුමයි කියලා කියන කකුල සීත වෙච්ච වෙලාව. ඉතින් අපි එක එක පළුවනේ දකින්නේ. නමුත් මේ දෙකේ ගැටීමේදී සීතල දැනෙන්නේ පෘෂ්ඨ දෙකක් ගැටෙන්න ඕනේ. අජ්ජත් බහිද්දා කියන්න ඕනේ. සීතල උණුසුම කියන්න ඕනේ. ඒකෙදි අපිට වාර්තා කරනකොට මට පොළවේ එරා බහින ගතිය වැටුණා. පොළවේ මෙලෙක් ගතිය වැල්ලේ ඇවිදිනකොට ඒක තේරෙනවා. ඒ කියන්නේ මගේ කාය දඩි කකුල දැලි දැඩි. සිමෙන්ති මේ පොළවේ ඇවිදිනකොට කකුල පොළවේ හැටියට පැතිරීගෙන යනවා. ඒතර පොළව හයයි කකුල මෙලකයි. ඉතින් මේ කකුල මෙලකක් නැහැ හයියක් නැහැ හම්බ වෙන පඩවි ධාතුවේ ස්වභාවය කිසි තමයි වර්ග කකුල මෙලකයි වර්ග කකුල තදයි. ඉතින් සාපේක්ෂයිනේ. අපිට කවදාකවත් ඒ සාපේක්ෂතාවයේදී දැන් මට සීතලයි කියනවා මිසක්කා මට මේ සීතල දැනෙන්නේ පරිසරයේ උෂ්ණ වෙච්ච නිසානේ. ඒ වගේ මට උෂ්ණයි කියලා කියනවනම් පරිසරයේ සීතල වෙලා. ඉතින් මේ විදිහට අපි පරිසරයේ වායෝ ධාතුව අඳුරගන්න පුළුවන් 150ක් ලකුණු තියෙද්දී මම මැරෙන්නෙම, නලියන්නෙම, තටවන්නෙම මේ කකුලට කයට සීමා කරගන්නේ. ඉතින් අර ධාතු ගුණ දිගේ බලන්න ගියොත් එහෙම ඒ වගේ තියෙන ධාතු ලක්ෂණ ඒවට කියනවා ගති. තබ්භාව. භාව කියලා කොයි වෙලාවක හරි Tamanට වෙච්ච දේ ඒ ගති ස්වභාව භාව වශයෙන් දැනගන්න නම් එයාට අනිවාර්යයෙන්ම කියලා දෙන්න බෑ කවුරු හරි. කියලා දෙන්න කවදාකවත් මේක ස්වභාවයෙන් ඇතුලේ මතුවෙන්නේ නැහැ නේ. ඒ නිසා සුත්තමේ ඥානෙ කොටසක් තියෙනවා. ඒක දැක්කට පස්සේ තමයි සෝතාව දහනේ පඤ්ඤා සුත්තමේ ඥානං අර තේරෙනවා අපි හිතලා අපේ හිතට කවදාකවත් මේක වදින්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. බුදු ඥානවන්තයෝ ශ්‍රාවකෙක් මේක කියන්න ඕනේ කියලා පොළවේ අඩිය තියන්න ඕනේ කියලා බලනකොට තේරෙන්න ඕනේ රත් වෙලා. මොකද්ද රත් වෙලා තියෙන්නේ? පොළොව රත් වෙලා නම් කකුලේ සීතල දැනෙන්නේ. පොළොව සීතල නම් කකුල රත් වෙලා දැනෙන. පොළොව හයිය නම් කකුල මෙලෙක් වෙලා. මේන මේ ගතිය දිහා බලලා අපිට මේ පට වියාපෝ තේජෝ තේරුම් ගන්න ගියොත් අපිට තේරෙවි මේ ශාරීරිය තමයි මේ පරිේශනාගාරේ. ඒ පරිේශනාට මොනව ඇවිල්ලා වැදුනත් ඒක දැනගැනීමේ ශක්තිය තමයි ඒකේ තියෙන ඔපේ කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රසාද ලක්ෂණය කියලා කියන්නේ. ඇහැට රූප වදිනකොට යාට ටක් ගාලා කීයද හැකි මේක කහද නිල්ද හතරක්ද රවුන්ද කියලා. ඒක කනට වැදුනට බෑනේ. කනට වදින්න ඕනේ ශබ්ද වදිනකොට මෙයාට කියන්න පුළුවන් මේක ලං වෙන සද්දයක් ඈත් වෙන සද්දයක් ඥාන සද්දයක් පිරිමි සද්දයක් ආදරෙන් කරන කතාවද ද්වේෂෙන් කරන කතාවද කියලා දැනෙනවා. කායක මොන ස්පර්ශය වටුණත් මේක සම්පූර්ණ නිකන් මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක්. වැස්සක් වැඩිච්ච ගාන ටක් ගාලා අත දාලා කියන ඔව් වහිනවයි කියලා. මොනව කරලාද කියන්නේ? අත දාලා තමයි කියන්නේ. Tamanට උණු තියනවාද කියලා බලන්න බලලා අනිතක අත නල්ලට අත දෙලි බා ඌට උණ නැහැ මට උණ. එතන ඌට උණ තියන මට උණ නැහැ. එච්චරයි. හැම වෙලාවෙම මේ මීටරේ ගහලානේ බලන්නේ අපි. ඇඟිල්ල ගහලා බලනවා ආල තැම්බිලාද කියලා. පොල් කුටක් කනලා බලනවා. මේ ශරීරය කියන්නේ පුදුමාකාර සංවේදී වස්තුවක්. ඒ වස්තුවට අපි කවදාකවත් ශරීරෙම තිබිලා බෑ බාහිර වස්තුවක් එක්ක ගැටෙන්න ඕනේ. ඒකට ස්පර්ශය කියලා කියනවා. මේ පෘෂ්ඨ දෙකක ගැටීමක් වෙනකොට ඔය මත ඉඳගෙන අපි මේක හරි වැරදි සැප දුක ලාභ ප්‍රසන්නතා කියලා නම් දැම්මට ওই ගැටෙන පෘෂ්ඨ දෙකේ කිසිම සැපක් දුකක් ලාභ සත්කාරය මොනවත් නැහැ. අපි මේකට මේ ආරූඪ කරන මේ අස්ලෝක ධර්මයම ඉගෙන අවුරුදු 6 පෙන්නට පස්සේ ඔළුවට දාගත්තා පටලැවිල්ලක් තියෙනවා. අපිට කවදාකවත් දෙන්නේ අපි කියන්නේ නෑ නෑ නෑ මේක ඩෙන්ගුන සම්පූර්ණ චිකන් ගුන්යා වලින් වෙනයි. උණු જાති දෙකක්. ඔව් ඔව්. දෙකක් තමයි. දෙකම තෙයියෝ. මේ විදිහට මේක දිහා බලන්න පුළුවන් ගතිය වෙනුවට අපි මේ රණ්ඩු හරුවලක් හදාගෙන මේ කරන වැඩේ දිහා බලනකොට යම් විදිහකට අසුතවත් පෘතජනයේ තැන ඉඳලා සුතවත් ආර්ය ශාවකයේ තැනට මේ සිදුවෙන්නේ ධාතුන් අතර ක්‍රියාවලියක් ඒ ධාතුන් කොටින්ම දන්නේ නැහැ මේ ධාතුන් ක්‍රියාත්මක වෙන්නේ පණ ඇති දෙයකට නැති දෙයකට කියලා. ඒ ධාතුන් දන්නේ නැහැ මේ ගෑනු ශරීරයක්ද පිරිමි ශරීරයක්ද කියලා. ඒ ධාතු දන්නේත් නැහැ වයසට ගියාද නැද්ද කියලා. අන්නේ ධාතු වශයෙන් බැලීම අපිට පේන්නේ ඒක නිකන් මේ විද්‍යාත්මක පැත්තකට දානවා හැංගීමක් නැතුව කටයුතු කරනවා ඒක. නමුත් බුදු දහම කියනවා පිටක් පිටක් ගානේ සිවුරක් කන්දේ බලඳන වේලාවක් පාසා කුටියකට පැතිරෙන වේලාවක් පාසා බෙහෙත්තියක් වළඳන වේලාවක් පාසා ඒක ප්‍රතිවීක්ෂා කරන්නයි කියලා. මම මේ වළඳන බත ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ බත් ටිකේ තියෙන ධාතු පමණයි. සත්වෙක් ජීවියෙක් නෑ. ශූන්‍යයි. මේ වළඳන මමත් ධාතු පමණයි. ඒක මේ සතෙක් ජීවියෙක් ඉන්නවා කිව්වට පස්සේ තමයි පටලවිල්ල එන්නේ. මේක ශූන්‍යයි. අර ධාතු මේ ධාතුත් එක්ක එකතු වෙනවා. මරනකොට ආයෙත් ධාතුන්ට ධාතු විසිරලා යනවා. එතකන් තමයි මේ සෙල්ලම් ඔක්කොම කියන මේ බෞසුත භාවය Tamanට මේ විරාගයේ වෙනස පහළ වෙනවනම් Nirodhe වෙනස පහළ වෙනවනම් නිර්වේදයේ පිණිස පහළ වෙනවා නිබ්බිදා වෙච්ච පහන ඒකට කියනවා බහුසුත්ත භාවය කියලා. නමුත් මේ එන දැනුම රණ්ඩු සරුවලේ පිණිස පහළ වෙනවා නම් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන වෙනව පහළ වෙනවා නම් ಜಾතිය බෝ කරන්න පහළ වෙනවා නම් ඒකට කියනවා අසත් ධර්මී. ඒකට කියනවා පලිබෝධ. ඉගෙන ගන්න ගන්න පලිබෝධ වැඩි වෙනවා. ඉතින් අපිට මේ භාවනා කරනකොට ඇහෙන ධර්ම හෝ gederදී ඇහෙන දේ කෝකද අහන්න ඕනේ බන කෝකද අහන්න ඕනේ නැති බන කියන එක තේරෙන්නේ නැති ගතිය නම් එන්න එන්න වැඩි. අද විතර බනහන යුගයක් ලොකු සාංශේ ලියලා තියෙනවා උන්වහන්සේ 1900 එකේ ඉපදිලා 92 වෙනකන් හිටියා යුග පුරුෂයෙක්. මෙච්චර බන කියන යුගයක් මුළු සිංහලෙම තිබුණේ නැහැ කියලා. කවදාකවත්. ඒ වුණත් රට නරක වෙන හැටි බලන්නේ කියලා කියනවා. මෙච්චර බන කියද්දිත් මේ රට නරක වෙනේ වෙනව නම් මේක මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. ඥානෙ වැඩි වෙනවනම් සුතමේ ඥානෙ වැඩි වෙනවනම් වැඩි වෙන හැම වෙලාවෙම හොඳ නම් අද ඔය එකම ගීයක් කෙනෙකුටවත් මේ පැවිද්දන්න තරම්වත් දැනුම ඊට දෙඩි දැනුම තියෙනවා. ත්‍රිපිටකේ ඕන තැනක් ගිහලා ඕන එකක් හොයන්න පුළුවන්. අද ගිහියෝ බණ අහන්නේ මේ හාමුදුරුවෝ වරද්දන තැන් අල්ලන්න. අහන හැම හාමුදුර කෙනෙකුම දොස්සල්ලන්නයි බනහන්නේ. එක්කෙනෙක්වත් ඉගෙන ගන්න බනහන්නේ ඒ තරම් දන්නවා. ඉතින් ඒක නිසා කොච්චර වැක්කිරුවත් මේකට තව අර පිරිච්ච කලයකට වතුර එක්කරුවට පස්සේ දෝරේ ගන්න වගේ එක්කෙකුටවත් ඇති වැඩක් නැහැ. අහන ප්‍රශ්න උඟුවකින් අහන්නේ හාමුදුරුවෝ දන්නවද කියලා චෙක් කරගන්න. දැනගන්න නෙවෙයි. ඒක උත්තර දෙන හාමුදුරුවෝ දැනගෙන කටයුතු කරන්නේ. බණ කියනකොට මේ නොදන්න කෙනෙකුට බණ කියනවා කියලා යන්න එපා. මුන්ට අහුවෙන්නේ නැතුව කොහොමද බණක් කියාගන්නේ කියන එක විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. මොන જાති කිව්වත් අහුවෙනවා. නිසා බහුසුද්ධ භාවයේ නෙමෙයි තියෙන්නේ මේ බහුසුද්ධ භාවයේ ගැළවීමට කටයුතු කරනවාද අහුවෙන්න කටයුතු කරනවාද කියන එක තමයි අපිට මෙතෙන්දී සුද්ධ කරගන්න තියෙන නිසා අපටිපත්‍ය අවිජ්ජාව කියන තමන්ගේම තියෙන ෂඩගති මායාවී ගති සහ වංජනික ගති හෙලි කර ගන්නාසුළු දැනුමක් එනවනම් අපි කීය දීලා හරි ගන්න වෙනවා. ඒක විතරයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. එහෙම නැත්නම් මේ මගේ මහාන්තත්කම් වැඩි කරගන්න, මගේ බෞද්ධත්ව භාවය වැඩි කරගන්න, මට උපාධි වැඩි කරගන්න නැත්නම් මේ ණයා පෙන්වන්න හදන වැඩපිළිවෙලට ගියාම මම දන්නේ මේ උසස් අධ්‍යාපන ආයතන වල කියන වැඩ දිහා බලනකොට විලි ලැජ්ජයි. විලිම විලි ලැජ්ජයි. මේ බෞද්ධත්ව භාවය වැඩි වෙනකොට නරක වෙනවා. නමුත් ඒකේ හැම වෙලාවෙම එහෙම වේතු නැහැ. බෞසුතකම තිබුණාට තමන්ගේ අභිවෘද්ධිය සඳහා කර ගන්න පුළුවන්. ඒ නිසා ඔය විසුද්ධි මාර්ගයේ කතාවක් තියෙනවා මේ Pali Bodha මේ ඥාන ඥාත Pali Bodhi පිළිබඳව ලස්සන කතාවක් තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ මට කියලා දුන්නේ මම මේ බහුවේ දවසට උඩදිත් කිව්වා අනුරාධපුරයේ ඉඳලා තියෙනවා හාමුදුරු කෙනෙක්. මේ අනුරාධපුර යුගයේ හොඳටම ඇහෙන ත්‍රිපිටක ධාරී ස්වාමීන් වහන්සේලා ඉන්න බණ භාවනා කරන මේ හාමුදුර කෙනෙකුට ඇඟිලි දික් කළා කියන්න බැරිලු මේ හාමුදුර මාර්ගඵලයක් ලැබලා නැහැ කියලා. හැම කෙනෙක්ම මාර්ගඵලයක් ලැබලා. දැන් ওই නිසන්වනේ පල්ලයට බහපොම තුන අම්බලම තියෙන. ඕක හැදුවේ නිසන්වනේ පාත්‍ර කුටිය කියලා. ගමට යන්න ඉස්සලා හාමුදුර ඔතන ඉඳලා සිවුර ඇඳගෙන අරන්ෙන් එළියට බහින තැන. ඉතින් ඒවට කියන්නේ පාත්‍රශාලා කියලා. හැම ගමේම තිබිලා තියෙනවා අරණ්‍යයක්. හැම අරණ්‍යෙටම තිබෙන පාත්‍රශාලා. ඒ පස්සේ අම්බලම් බවටපත් උනා. ගමන් යනකොට මේ හැම පාත්‍රශාලාවටම ගිහිල්ලා ස්වාමීන් වහන්සේට බඩදවිල්ලක් එමු තියෙනවා. උදේ පාන්දර කැඳ ටිකක් වළඳලා ගමට ගිහිල්ලා කැඳ ටිකක් වළඳලා ඕකෙම ඉඳගෙන භාවනා කරනවලු පින්න පාතේනකම්. බඩදවිල්ල තියෙනවා නම් උණු කැඳ වැළඳීම හරි ගුණයි සංඝයාට. ඉතින් ඒ නිසා උදේ පාන්දර ගෙදරට ගිහිල්ලා පාත්‍රයට අරනවිලා ආරකේ වළඳලා ඒක ඉඳගෙන දැන් 9:00 වෙනකම් භාවනා කරනවා. එහෙම භාවනා කරලා හාමුදුරු කෙනෙක් රහත් වෙච්චි නැති එකම පාත්‍රශාලාවක්වත් ලංකාවේ නැතිව. හැම එකේම සංඝයා වහන්සේලා ඒක රහත් වෙලා තියෙනවා. ඉතින් එහෙව් යුගයක ওই චූලාභය කියන හාමුදුරුව ඉඳලා තියෙන්නේ මහා විහාරේ. ඒ මහා විහාරේ පල්ලෙහා තියෙන gediyak තියෙන අපිට උතුරට එකතු වෙන්න ගහන්න අන්නේ වගේ රත්තරන් gediyak තිබුණලු ඒ ගෙඩිය ගහනවලු කවදාරි කලාතුරකින් මුළු ත්‍රිපිටකම කටපාඩම් කරපු දවසේ. ඉතින් මේ චූලාවේ හාමුදුරු තරුණ වයසේදීම කටපාඩම් කරලා කරලා කරලා ඒ ශාන්සිට විශ්වාසය ආපේලාවේදී ගෙඩිය ගහලා තියෙනවා. එතකොට විසරද මණ්ඩලය රැස් වෙලා ගෙඩිය ගහපේකන ඉදිරිපත් කරලා එයාගෙන් අහනවා ප්‍රශ්න. ත්‍රිපිටකය හැමතැනින්ම අහනවා. ඉතින් මෙයා උත්තර දෙන්න ඕනේ. දුන්නාට පස්සේ ආට හම්බ වෙනවා ත්‍රිපිටක ධාරී කියන මේ උපාධිය. ඉතින් මේ චූලාවේ හාමුදුරුවෝ ගහලා ලොකු ආමතුරු කාඩ් කරපස්සේ ලොකු ආමතුරු චූලාබේ කවුද අද ගැහුවනේ gediye කවුද කියලා අවසරයි ස්වාමීන් වහන්සේ මම ආ කිරලා ඒ ආමතුරු ඇහවලු නිකන් ප්‍රශ්නයක් මොකද්ද මේ නාම රූප කියන්නේ කියලා වගේ ඉතින් මේ ශාන්ති කිව්වලු මේ නාම රූප කියලා කියන්නේ මේකයි කියලා රාමකම් හ්ම් කිව්වලු දැන් චූලාබේ හැමරට සැකයි ඊට පස්සේ උන් නාම රූප වලට දෙවෙනි උත්තරෙත් දුන්නලු ආ කිව්වා ලොකු ආමතුරු තුන්වෙනි උත්තරෙත් දුන්නලු ඊට පස්සේ කළු චූරා වේද අපිට පේනවනේ උත්තර තුනක් දුන්නා තුනටම සැකයිනේ. ඔබට මොන ත්‍රිපිටක පාඩමක්ද? කරුණා කරලා ගිහිල්ලා වෙලා දන්න කෙනෙක් ඉගෙන ගනි. පැහිය වෙන්න හදන්න එපයි කියලා ආරක බීමම දාලා තියෙනවා චූලාභයාම. එසා මොනවක් කියනකොට හා කියන්නත් එපා නෑ කියන්නත් එපා හ්ම් කියන්නේ ඉගෙන ගන්න. ඒක ගොඩින් මහත්තයා ඉන්න කාලේ නිල්ලඹදී හ්ම් කියන හොයන්න බෑ. උත්තරයක් දෙනවා ඒක නෑ කියන්නෙත් නෑ ඕ කියන්නෙත් නෑ. හ්ම්. ඒක නිකන් ඉංගියට වගේ යන්නේ. ඒ ගල්තු පණ්ඩිත සාංශ ගාවට යනවා. එක එකන විවිධ නඩු අරගෙන යනවා. ඒ පොත් ගින්න ලොප්පු කරන්න හදන දෙයක් නෑ නම කියනවා. එච්චරයි කියන්නේ. රණ්ඩුවක් කරන් ගියත් මොනද ඕකේ දෙයක් නෑ නම කියලා ගිලම්පද ටිකක් ගන්න ඕකේ. ඉතින් අර අර හාමුදුරුවොත් මේ පොතේම ලියලා හ්ම් කිව්වලු කියනකොට චූලාවේ හාමුදුරුවන්ට සැකයි. ජූලයි මාසෙ වෙනලා කිව්වලු මං අර පරීක්ෂණෙන් ඉලාස් කරගන්නවා. මං මොකද කරන්න ඕනේ? ඊට පස්සේ කවල ඔබ බලයන් රූණට පයින් ගිහිලා ආවල් හාමුදුරු හම්බෙලා. ඒ හාමුදුරු දැන් වයසයි. උඹට ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕන නම් අන්නේ හාමුදුරු කාට ගිහිල්ලා දරදී ඇදලා ගෝලෙක් විදිහට භාවනා ඉගෙන ගන්න කියලා චුල්ලා බෑම කළා ඒක කරනවා මම දැන් මෙච්චර මාංශල මං කෙරුවා මට දැන් පරීක්ෂණයක්වත් දෙන්නේ නැහැ. ඒ මොකද ලොකු හාමුදුරුවෝ පේල් කරා. ඊටසේ මේ බැඳගෙන ගිහලා අර හාමුදුරු ගාවට ගියාට පස්සේ ඒ හාමුදුරුත් බාර ගන්නෑ කවුරුවක්වත් වැදගත් ලොකු හාමුදුරු කෙනෙක්ගෙන් අපි කියන චරිත සහතික රෙකමෙන්ඩේෂන් එකක් කොහේද චූලාවේ හාමුදුරු කියලා මම අසවල් හාමුදුරන්ගේ ගෝලයා උන්වහන්සේ මට කිව්වා ඔබ වහන්සේගෙන් මෙන්න මේ ත්‍රිපිටකය ඉගෙන ගන්න අර හාමුදුරු ගණු මන්නම් චූලාවේ හොඳටම වයසයි මට ඔච්චර ඉස්සර වගේ මේ ළඟ තියාන කියලා දෙන්න බෑ. නමුත් ඔය ඇත්ත මම හොඳට අඳුරන කෙනෙක් එවන් දැත්තේ මොකක් හරි වැරදගත් වෙන්නේ. එහෙමනම් මෙහෙම කරමු. ඔය නම මේ ත්‍රිපිටකය කියලා කියන්නේ අපි දැන් ත්‍රිපිටකය කියන එක දන්නවනේ පොත් 55ක් විතර තියෙනවා. ඒක කටපාඩම් කරලා ඒක සංඝයාර මිනිසුන්ට කියන්නේ. වස් කාලේ මිනිසු ඉනෝ බණහන්. ඔයා දවල් වරුවට ත්‍රිපිටකය කියවනවා. මම රෑවරුවේ ඒකට අටුවාව කියනවා. දීගනිකාය අටුවාව මජ්ක්‍ධිමනිකාය අටුවාව කියනවා. ඉතින් මිනිසුන්ට මේක ලොකු ලාභයක් නිසා මිනිස්සු ඉතින් අනබෙර ගහලා ලැහැත්ති කරලා දැන් චූලාවේ හාමුදුරු උදේවරුේ බණ කියනවා. ලොකු හාමුදුරු ඒ කියපු බණ ටිකට අටුවාව කියලා. ඒකට දෙන අර්ථකතන. එහෙම නැත්නම් ඒකට විස්තර කතා. ඉතින් මිනිසුන්ට ලොකුම ලාභයක්. මිනිස්සු හැමදාම ඇවිල්ලා බණ අහනකොට වස් සමාදන් වේගන එනකොට චූලාවේ හාමුදුරුවන්ගේ අර පොත කියවීම පෙළ පෙළ කියවීම හමාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒ රැස්වීමට ඉන්න වෙලාවයි ආමුදු වටාත් අරගෙන ඉවලා බොහොම ගෞරවයෙන් මං වගේ නලිය නලිය නෙවෙයි ඉතින් බුදු පිළිවෙලට බණ කියන්න ඇති. බණ කිරික කියනකොට ලොකු හාමුදුරු ඇරමිටිය ගහගෙන ඇවිල්ලා බිම වාඩි වෙලා අනේ ඇවැත්නි මට කමටහනක් දෙන්න කිව්වලු. දැන් මිනිස්සු ඔක්කොම බලා ඉන්නවලු ගුරු හාමුදුරු ඇවිල්ලා ගෝල හාමුදුරු බණ කියන්න වටාත්ත ගත්තට පස්සේ ඉඳගෙන කියනවලු අනේ ඇවැත්නි මට කමටහනක් දෙන්න කියලා. ඊට පස්සේ චූලාබේ හාමුදුරු කිව්වලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ ගුරුන් වහන්සේ ඔබ වහන්සේ තමයි මට මේ උගන්වන්නේ. දැන් ඔබ වහන්සේ මගෙන් කමටහන් යදින්නේ ඇයි කියලා. ඊට පස්සේ කිව්වලු අඤ්ඤෝ ආවුසෝ ගතකස්ස මග්ගෝ. ගිය කෙනාගේ පාර වෙනයි ආයිස්මතු. ඔබ වහන්සේ කියන තාලෙන් මට තේරෙනවා ඔබ වහන්සේ දැනටමත් අවබෝධ කරලා ඉන්නේ කියලා. මම ඔබ වහන්සේට උගන්වන්න ගියාට මට කමටහන දන්නේ නැහැ. මම දන්නේ කටපාඩම විතරයි. ඔබ වහන්සේ එහෙම නෙවෙයි. ඔබ වහන්සේ කතා කරන්නේ අවබෝධයෙන්. කියලා ගිය කෙනාගේ පාර වෙනයි ආයසුතුන්. මට කරුණා කරලා සත්පුරුෂයන් වහන්සේ මට කමට ආරම්භ දෙන්නේ කියලා. එච්චර උගත් හාමුදුරන්ට උගත්කම බාධා වෙන්නේ නැහැ. හරි කෙනා දන්නවා තමන්ගේ ගෝලයා ළඟට හරි ගිහිල්ලා අනේ ඇවත්නේ මේ මගේ සත්පුරුෂයන් වහන්සේ මට මේකට කමට ආනක් දෙන්න කියනවා. ඉතින් ඒ වගේ මේ බුදුහාමුදුරන්ගේ ධර්ම ඉගෙනගෙන මොන ධර්ම ඉගෙන ගත්තත් මේ ප්‍රායෝගික පැත්ත දන්න කෙනා දකිනකොට ඒක පැත්තක තියලා Tamanට ඉදිරියපත් වෙන්න පුළුවන් නම් සුතය හැමදාම පලිබෝධයක් වෙන්නේ නැහැ. තමයි ඒක දැනගන්න ඕනේ. දැනගත්තේ නැත්නම් කටුසයි කටේ රත්තරන් බැඳා වගේ එක්කෙනෙකුටවත් මේ ලෝකේ තියෙන බහුසුත භාවය දරන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ල මේක ආභරණයක් කරගෙන අඳහර පාණ්ඩයි ගියා පාණ්ඩයි ගියාම සද්ධර්මයට එයා කරා එන්න තියෙන ඉඩ නැති වෙනවා. සත්පුරුෂයෙක් යාට කවදාකවත් සලකන්නේ සලකන්න බෑ. එයාගේ හැසිරීම නිසා. ඒ නිසා සෙන්බුත් ආගමේ කතාවක් තියෙනවා. ඒක ප්‍රසිද්ධ කතාවක්. ගමක් තිබුණලු ඒ ගම පාවුලේ විශාල ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලය තිබුණලු. ඒකේ හිටියලු සියල්ල දත්. ඔක්කොම දන්න මහාචාර්යවරයෙක්. කන්ද උඩ ඉන්නවලු හාමුදුරු කෙනෙක්. ඔහේ තමන්ගේ වැඩේ භාවනා කරනවලු මේ විශ්වවිද්‍යාලයට එන හැම ශිෂ්‍යයෙක්ම වැඳලා යනවලු. අර මහාචාර්යවට හරි අප්සෙට්ලු මේ යකුන්ට උගන්වන්නේ මම මේ යකු ඔක්කොම ගිහිලා අර හමුදුරන්ට වැදලා ඊ බඳුවට ඇවිල්ලා ಗುಣ කියනවලු මුල්ලම දෙයක්වත් ඒ හමුදුර දන්නේ නැතුළු ඔය තෙන්න හමුදුරෝ ඊට පස්සේ කල් ළමයින් ඉක්වල ළමයිනේ උඹලට මේ මම උගන්වන්නේ නෑ නෑ ඒ ස්වාමීන් වහන්සේ ඔබ ඔබතුමා වගේනේ බුද්ධමාකාර හමුදුර කෙනෙක් සියලුම දේ කියලා දෙන්න දන්නවා ඉතින් මහාචාර්ය කිව්වලු එහෙනම් මම යන්නම් බලන්න කියලා ඉතින් දවසක් මේ මිනිස්සයා ඉතින් මහාචාර්ය කෙනෙකුට යන්න බෑනේ කඳු නගින්නත් බෑනේ එකක්. අනිත් එක වෙලත් නෑනේ. ඉතින් මේ ආමතුරු ගියාලු. දැන් මහාචාර්යවරයා ගිහිල්ලා ආමතුරු දිහා බලනකොට ආමතුරු දොරට තට්ටු කරලා පස්සේ ඒකේ පොඩි කවුලක් තියෙනවා. කවුද ඇරලා බැලුවලු. කවුද? කියලා. ඊට පස්සේ මම මේ පල්ලා විශ්වවිද්‍යාලයේ ආචාර්ය PhD MB MBBS ඩිප්ලෝමා ඔක්කොම කියනවා. අර පටස් දාලා දොර යවවලු ගියාලු. මහාචාර්යර තද වුණලු නායට පොල්ලෙන් ගැහුවේ බලමු මේ ගෙට ගත්තෙත් නෑ කවුළුවෙන් කතා කරලා මගේ පට්ටම කියන්නත් ඉස්සලා එළිවයි කියලා ගියාලු යන්න. කියලා ළමයින්ට බැන බැන උගන්වනකොට අර ළමයිගේ ගතිය තාම ගුරුවරයාට සලකනවලු අර සෙන් මාස්ටර් ඊට පස්සේ කළු උඹලා මහා බොල මොට්ටලේ නඩුවානේ මේ මනසට ආගන්තුක සත්කාරයක් තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කළු සර් ඔය තාලෙන් බෑ යත් එක්ක. ඔහොම කී සැරයක් යන්න වෙයිද දන්නේ නැහැ. කියලා ළමයි කියලා දුන්නලු ඔය මාන්නක්කාරකමට එහෙම යා සලකන්නේ අපිත් එහෙම තමයි කියන්නේ අපිටත් එහෙම සලකන්නේ හැබැයි බඩු ෂුවර් elekiri.com ඊට පස්සේ ගුරුනාන්සේ ආයෙත් දවසක් ගියාට පස්සේ දොර හැරියා දොරට පස්සේ ගාලු මෙහෙමයි මං හැරියෙකුත් ආවා මහාචාර්ය මොකටද ආවේ ඊට පස්සේ ගාලු මේ ඔබතුමා ගැන බොහොම කීර්ති නාමයක් තියෙනවා මගේ ගෝලෙත් කියනවා කියනවා දඩාස් ගාලා දොර වැහුවලු ගියාලු යන්න. දැන් මේ මනුස්සයෙක් කලියකෝ මෙච්චර දන ගහගෙන ගිහිල්ලා බලනකොටත් මේ මනුස්සයා කරන වැඩේ කියලා ආයෙසරයක් ගිහිලා රිසියන්ඩ බැන බැන කියනකොලු සර් ඔය ක්‍රමයට බෑ. ඒක තමයි ක්‍රමේ. ආයෙසරයක් යන්නේ කියලා. ඊට පස්සේ දැන් මේ මනුස්සයා හිතාගත්තලු පට්ටම් මොකක්වත් කියවිලක් නැහැ. ගිහිල්ලා වැඳලා කතා කරන්නම් කියලා ආයෙසරයක් උපාධි කොට්ටේම ගලවලා දාලා කොහොම හරි යන්න ඇති නිකන් ওই කපටි සූට්ටයක් ඇඳගෙන යන්න ඇති. නැෂනල් එක ඇඳගෙන යන්නේ. ඒ වගේ ගියාලු. ඊට පස්සේ ගුරුනාංශය ගත්තලු ඇතුළට. කතා නැතුළු දැන්. ගුරුනාංශ ළඟ මෙයා දැන් හෙල්ලෙන්න පෙරලෙන්න බයලු මහාචාර්ය. ඒ මොන කරයිද දන්නේ නැහැ. වාඩුණා ඊට පස්සේ පීසි කොප්පයක් ගෙනලා අතර දුන්නාලු. ඒකල ඇතුළට කාමරේට ගිහිල්ලා තේ පෝච්චයක් ගෙනාවා. ගෙනල්ලා ඔයක් කරනවලු. දැන් සීරුවෙන් සී අරයා slowly mindfully silently walk කරනවා. මහාචාර්යවරත් මේක අල්ලගෙන බලාගෙන ඉන්නවලු. ඉන්නකොට කෝපි පිරුණලු. දැන් ඊතල ඉවර කරගෙන ඊට පස්සේ පීරිසේ පිරුණලු. දැන් ඇඳගෙන ගිය කෝට් එකටලු දැන් වතුර වැටෙන්නේ. ඉතින් මෙහෙම අර දිගටම වක් කරනකොට කිව්වලු දැන් ඕක ඇහැලෙනවා පිට කිව්වලු. ඒ වගේ තමයි හිස් කරගෙන ආවොත් තමයි පුරවන්න පුළුවන් එන්නේ. ඔයත් ඔන්න ඔය වගේ කිව්වලු. ඕකට අය මොනවා දැම්මත් වැඩක් නැහැ. ඔක විහිරෙනවා. හිස්සයන්. අහිංසක වේයන්. නිහතමානී වේයන්. එතකොට තමයි ගුරුන් ආන්තර තියෙන්නේ මම මෙතෙක් කල් අනික් මිනිසුන්ට කොච්චර පච කියලා දීලා තියෙනවද මහාචාර්ය කෙනෙක් වශයෙන් මේ හාමුදුරු ගන්නනේ හිස් කරන හැටි අරියව ගන්නනේ පුරෝණ හැටි බුදුජානක කියන්නේ උග්ඝටිතඤ්ඤු විපංචිතඤ්ඤු ඤෙය්‍ය පදපරම කියලා පුද්ගලයෝ හතර දෙනෙක් තියෙනවා. උග්ගටි දඤ්ඤෝ කියලා කියන්නේ කලයේ උඩට ඇරිච්ච හිස් කලයක් සහිත කෙනා වැටෙන වැටෙන වතුර බින්දුව අල්ලනවා. විපංචිතඤ්ඤු කියලා කියන්නේ කලයේ මුණින් නමලා තියෙන. කොච්චර වැක්කිරොත් ගන්න ඒක හරවලා දෙන්න කරන්න. හරවල පිගුම් අල්ලනවා. නෙయ్యක නෙయ్య කෙනාට දෙපැත්තම මහන්සියලා තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා යා නිකන් බනහනකොට අහන අහන බණ ටික ඔඩොක්කේ තියා ගන්නවා වගේ නැගිටිනකොට ඇහෙනවා. ඔඩොක්කේ තියාගෙන බණ අහනවා ඇහෙන ඇහෙන බණ ටික ඔඩොක්කේට ගන්න. යනකොට සතු කසා දාපු ගම එතනම දාලා යනවා. මේ කුච්ච පදපරම නීජ පුද්ගලයා තමයි ඔය දෙක අතරමැද ඉන්න කෙනා. ඒ නිසා කොච්චර බණ අහනොද අහනදී ප්‍රායෝගික වශයෙන් තේරුම් ගන්නවා කියන එක අපි ඔය හිතෙන් තරම් ලේසි නෑ. ඒ නිසා දැනුම මේ බෞසුත භාවයේ විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගානුපස්සී යනවනම් විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගානුපස්සී යනවනම් බහුසුත වෙනවා. විවේක නිසිතං කියලා කියන්නේ අහන්න අහන්න විවේකේ වැටෙන්න ඕනේ. අහන්න අහන්න හුදේකලාව වැටෙන්න ඕනේ. අහන්න අහන්න ආතතිය නැති වෙන්න ඕනේ. අහන්න අහන්න අසහනෙන් දුර වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ අහපු දේ පිළිබඳව Tamanට අසහනේ ආතතිය වැඩි වෙලා নাනා ප්‍රකාර ප්‍රශ්න මත වෙනවනම් ඒකට බහුසුද්ධභාවය කියන්නේ විරාග නිසිතං මේ තියෙන දේවල් පිළිබඳ අපි මේ අහන දේවල් පිළිබඳවත් රාගයක් ආසාවක් පොදිබඳ ගන්න ගතියක් නෙවෙයි මේ ධර්මයේ තියෙන මේ රාග අයින් කරන්නයි විරාගයේ පිණිසයි ඒක නිසා බුදුරජාණන් වහන්සේ දැන් මම මට මතකයි මම බුරුමේ යනකොට මංගේ 92 ද කොහෙද මං අරගෙන ගියේ උරමල්ලක් අරගෙන ගියා. අති උසරගෙන බෑග් එකක් ගන්න. ඒ බෑග් එක නැති වුණා. මේ තායිලන්තෙන් යහපැත්තේ ප්ලේන් එකට දානකොට දාලා නැහැ. ඉතින් මන්ට උරමල්ල විතරයි තිබුණේ. ඉතින් දන්නෙත් නැහැ රට ගිහිල්ලා තිබුණෙත් නැහැ. ඉතින් පැවිදිච්ච අලුත ගිහිල්ල වෙලා එනකොට බෑග් හතයි. ඒ මැදිවලත් උරමල්ලකුත් තියෙනවා. දැන් බෑග් කිලෝ 20 200 නේ ගේන්න 20 නේ ගේන්න දෙන්නේ. බෑග් හතේම තිබුණේ හැම කමටහන් වார்த்தාවකම මම ලියාගෙන ඇවිල්ලා තිබ්බා. හැම බණක්ම ලියාගෙන ඇවිල්ලා තිබුණා. අහුවෙච්ච බස් ටිකට් එකක්වත් විසිකිරුවේ නෑ මම බුරුමේදී. ඔක්කොම එකතු කරනවා යාපෝට් එකේ දිගුවත් බෑග් තුනක් උපරිමේ දාන්නම් කිව්වා. ආනාපතිත සලකලා ඊටු බෑග් තුන දාලා යන්නේ. ඉතින් පස්සේ තානාපති කාර්යාලයෙන් මට එව්වා ඒක. එතකොට මං අඬ ගන්න ගිය හාමුදුරුවෝ කියනවා ධම්මජීව උඹ ආවේ භාවනා කරන්න බලපන් මේ අනකොට එනකොට ගෙනාවු බෑග් එකක් නැහැ. ඉතින් යනකොට බෑග් හතක්. මොකද භාවනා කියන්නේ වඩනවා කියන එක නිසා සෝක තමයි වැඩිලා තියෙන්නේ මගේ කියලා. සෑහෙන වස්තුමයි. ඉතින් මම අර ධර්මයේ එකතු කරනකොට බුදුම සතුටකින් මේක එකතු කෙරුවේ. ඒකේ මම හිතුවා ඒක ඇත්තටම ප්‍රගතියේ ලකුණක් කියලා. නමුත් බුදුරජාණන්සේ දේශනා කරනවා ධම්මෝ විවෝ භික්කවේ පහතබ්බා. භගේව ධම්මෝ. මහන්නේ මේ ආසාවෙන් එකතු කරන මේ ධර්මයක් අතහරින්න වෙනවා. බහුසුත භාවේ නෙවෙයි. චින්තාමේ ඥාන නෙවෙයි. භාවනාමේ ඥාන පවා අතහරින්න වෙනවා. භගේව අධම්මෝ අධර්මයේ ගැන කුමන කතාවද ධර්මයත් අතහරින්න වෙනවා. ඒ නිසා බහුසුත භාවේ තියෙන්නේ විරාග නිශ්චිතං. ප්‍රයෝජනෙන් සලකලා මේ පාවිච්චි කරන මිසක් කරේ ළඟන හරියන්නේ නැහැ මෝඩ වඩ වගේ ආයුධ ටික වගේ. එහෙම නැත්නම් Nirodha Nishitang අද ප්‍රශ්නයක් අහලා තිබුණා ස්වාමීන් වහන්සේ මේ නිරුද්ධ භාවයටපත් වුණාට පස්සේ ඒක නා බහුසුද්ධ භාවයේ නැත්තම් කොහොමද දන්නේ මේක නිරුද්ධයක් කියලා? හැබැයි යට තේරෙනවා මොකද්ද අලුත් පැත්තකට ගියා පොඩ්ඩක් පොඩි විවේකයක් විස්රාමයක් තියෙන පොඩි නෙමෙයි ලොකු එකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ යට බහුසුද්ධ භාවයෙන් තමයි කියලා දෙන්නේ. ඕක ආගමේ මෙන්න මෙහිමයි අඳුරලා දෙන්නේ. ඕක නිරෝධයක්. මොකද්ද නිරෝධය කියන්නේ? මේ තියෙන ඕනම දෙයක් ගෙවිලා යනවා. ගෙවිලා යනම අභාග්‍ය සම්පන්න දෙයක්වත් අසුබයක්වත් දුමංගලයක්වත් නෙවෙයි. ඔක දුමංගලයක් කියලා සලකන තාක් පුතඥයි. මරණයට බය තාක් පුතඥයි. වයසට යන එකට බය තාක් පුතඥයි. ලෙඩ වෙන්න බය තාක් පුතඥයි. මේ ලෙඩ වෙන එක අනිවාර්යම සංසාර රෝගයක්. මේකට ලෑස්තිලා යනවා නම් ඡය වීමට, වැය වීමට, නිරෝධ වීමට ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැනටත් තියෙනවා මේ සතිපාසලේ පොඩි ළමයෙකුට ඕක කියලා දුන්නොත් අධ්‍යාපනයට හේතු වෙයිද නැති වෙයිද කියලා. අතහැරලා දාපන් නිරුද්ධ කරලා දාපන් මොන පිස්සුද උන්ට කියන්නේ අල්ලපියව් ඉගෙනගනියව් පාස් දෙයව් කියලා එහෙම නැත්නම් එහෙම සතිපාසල ළමයි යවන්නේ වැඩි හිටියෝ. ඒ මේ පොඩි උන්ට කියලා දුන්නොත් එහෙම දැන් මට 3 4 දෙනෙක් හැමදාම ලියනවා. ඔබ වහන්සේගේ මේ ගුණවර්ප නිසා සතිය පිහිටලා උදේ රාත්‍රියේ හැමදාම පන්තියේ පළවෙනිය මොකටද ස්වාමීන් වහන්සේ කියලා. මොකට ඒ වැඩක් ඇති වැඩක් නැහැ. හොඳටම ෂුවර්ලු මං අත තිබ්බොත් ඕන කෙනෙකුට සනීප වෙනවයි කියලා. මොකටද ස්වාමීන් වහන්සේ මේ පිස්සුගේ ඉන්නවනේ සනීපෙලා ඔක්කොමලා. එකෙක්වත් භාවනා කරන්නේ නැහනේ. ස්වාමීන් වහන්සේ මට දැන් අවුරුදු 10යි. පහළ වෙනකොට කෙල්ලෙක් එනවා මයි ගාට. ඊට පස්සේ මං ඉවරයිනේ. ඔබ වහන්සේ ඊට ඉස්සෙල්ලම වගලව ගන්න. පැවිද්ද දෙන්න. පැවිද්දින් ඇති වැඩේ මොකද්ද ස්වාමීන් වහන්සේ? ඒ වුණාට කමන්නේ මට පැවිද්ද දෙන්න. අවුරුදු 10ක ළමයි. මදි මං ඇහුවා අම්මගෙන් කතා කරලා ඊට පස්සේ ඔබ වහන්සේ ඔබ වහන්සේ කියන්නේ විතරයි ඌ අහන්නේ මං කියන්නේ අහන්නේ. තම්බන කන්නේ තම්බන කන්නේ බැදගෙන කන්නේ බැදගෙන කන්නේ කියලා. මං කොල්ලට උඹ තව අවුරුදු 5ක් 6ක් ලනකම තම්මලක ඉඳ දන්නේ නැත්නම් උඹ හිතුවක්කාරයි. අම්මත් එක්ක හිටලා පුරුදු කරපන් කියලා. ඉතින් ඒ ළමයෙකුට කියලා දෙන්න ගියොත් මේ බහුසුත භාවය ඕනේ නෑ මේක පලිබෝධයි මේක විරාගනිසිතයි නිරෝධනිසිතයි පන්නේසකයි. ඒ බයිලා හරියන්නේ නෑ. අතිපාසලේ අපි උගන්වන්නේ සති ගේම්ස්. පොඩි සෙල්ලම් ටිකක් උගන්වනවා. හරියට සතියෙන් කරන්න. ඉතින් ළමයි ඒක ඉගෙන ගන්නවා. ඉන්සාවිකනක ආගමකුත් නැහැ ධර්මිකුත් නැහැ කරගෙන බලපන් කියලා මොන જાති කෙරුවත් සතිය අඳුරලා දුන්නාට පස්සේ ඒ ළමංගේ අධ්‍යාපනයත් හරියනවා බයලජ්ජාවත් පිහිටනවා ඒ වගේම වැඩි හිටියන්න කරු කිරීම ආදී ධර්මත් පිහිටනවා ඒක බුදුහාමුදුරුව මතුරුපු දෙයක් නේ ඒ කායනෝ අයම්බික්ක වේමග්ගෝ කියලා ඒක පිළිබඳව දැනගන්න එක හොඳයි සුත්තමේ වශයෙන් දැනගන්න එක හොඳයි නමුත් ඒක දෙනකොට ඒ පොඩි උණ්ඩ දෙනවා නේ නාකින්ට නාකින්චිරන වෙනම කතාවක් කියන්නේ. දැන් ඔය කියපු කතාව හොඳයි ඒකට. දැන් ළමයිට දෙනකොට නාකියෝ නාකිච්චෝ යාළු කරන උන්ට හොරෙන් කුඩු මුලක් විකුණන්න වගේ පොඩි එකට දෙන්න ඕනේ අම්මා තාත්තා එක්ක හිටියට ගණන් ගන්න එපා උන් කියන දේවල්. ඇත්තම තමයි උන් සතිපාසලට ගිය ගමන් ඔය මොකාටත් උඩින් කතා කරනවා. ඒ අර පොඩි ගහ ලියලා තියෙන මට මාව ළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ මාම කෙනෙක් කතා කරා කතා කරලා කිව්වලු ඔයාට මම මේ සුවකිරිම උගන්වන්නම් කියලා. ඔයා ළඟ තියෙනවා ඒ ಗುಣ ටික තියෙනවා ආත තිබුණා තනිපේ කියලා. ඉතින් මාමට මං කිව්වලු මේ අම්මයින් අහලා කියන්නම් කියලා. අම්මා ගියාට පස්සේ කිව්වලු පුතා යුව හොඳ නෑ ඔයාගේ වයසට. ඕක අහන්නකො ධම්මජීවහමරන් කැමති වෙන එකක් නෑ. එපයි කියලා. ඊට පස්සේ ඔක්කොම මට වார்த்தාවක් කිව්වා සංස මෙහෙම එකක් කියනවා. ඊට පස්සේ මං කිව්වා ඕකෙදී නම් අම්මා ඇත්ත. හැබැයි අනිත් ඒවා ඉදි බොරු. ඕකෙදී අම්මා කියන්නේ අහපා. අරුට තේරෙනවා කියන්නේ මෙතන ඉන්න එකෙකුටවත් වැඩිය හොඳට තේරෙනවා. අද ඊමේල් එකක් කරලා තවද 11යි. ඒකෙල්ල ලියනවා සාජි මං හීනේදී හීන දැකලා දක්කාලා හැරෙනවා. බය වෙලත් හැරෙනවලු. ඊට අතරමැද උන්න සති පාසලට ගියාලු. ඊට පස්සේ මට හිතුණා දැන් මේ හීනේදී දන්නේ නැතිකම නිසා නෙවෙයි බය වෙන්නේ මං හීනෙට දැනමක් ගන්න ඕනේ මං හීනෙට අවදි වෙන්න ඕනේ කියලා හීනෙට සතියෙන් යන්න ඕනේ කියලා මම කෙරුවේ නිදාගත්තට පස්සේ නිින්දට යන හැටි හොඳට බලාගෙන හිටියලු එහෙම නිින්දට ගියාම කවදාකවත් හීන පේන්නේ නැතිලු කවදාවත් බය වෙන්නේ නැතිලු මං දැන් බලන්නේ පුළුවන් තරම් නිින්දට යනකොට සතියෙන් යන්න කියලා නා කියකොට නා කිච්චකොට ඔහොම කිව්වට එකෙක් පිළිගන්නේ දැන් මම නෙවෙයි ඔය කියන්නේ. ඔය කියන්නේ අවුරුදු 11ක ළමයි. අභිධර්මය ඉගෙනගෙනත් නැහැ, සයිකොලොජි ඉගෙනගෙනත් නැහැ, මොකක්වත් නැතුව කියනවා. මේ හීනෙකට යන්න ඕනේ. මෛත්‍රී හිතකින්, තවම නැත්තම් මේ සති හිතකින් අපි කොහෙද යන්නේ? අරකට නොදක හින ගහපිය මූට අරක වේග මේක හිට උදේ මට අරක ලැබිය මේක ලැබගෙන උදේ වෙනකම් මුරුකු කන්න වගේ දත් මිටි කකා කෙල ගිල ගිල කුණු කෙල කෙල ගිල උදේ පාන්දර නැගෙනකොට බඩ ටිකක් පැටලිලා වගේ තේරෙනවා බඩ නිකන් නිකන් චර්චුරු ගන්න ඒ රැති ඉස්සේ කුණු කෙල කෙනවනේ කනවනේ ඈතිසේ දත් කුරු හපනවා. ඒ යන්නේ මොනවා හරි කුණු කන්දලලා ලයිට් තියාගෙන. ඒක උදේ නැගිටපු ගම යකාට පෙරේත විමානය පෙරේතට විමානය ඒ ගානට හම්බ වෙනවා. ඉතින් බහුසුත භාවයේ නෙමෙයි දැනුම ලැබෙන්න වෙන්න ඌව වැඩෙනවා නම් මොන කුණුවarpයක්ද මේ? දැනුම කියන්නේ විරාග නිසිතං, නිරෝධ නිසිතං ගෙවෙනවා. පටිනිස්සක් ගන්නපසු කුණු කොන්න එක රැස් කරත් විසිකරන්න වෙනවා. මොන දේ රැස් කරුවත් විසි කරන්න වෙනවා කියන ඒත් රැස් කරන්න ඕන අපිට බේසික් නීඩ්ස් එපයි අපිට කන්න බොන්න ඕනේ ඒ ටික කවදාවත් සුකෝභෝගී වෙයිද එතකොට කවදාකවත් මේ අනු සූරකණ්ඩයයි එතකොට කවදාකවත් මේ වස්තුව සමසේ බෙදලා යනට විරුද්ධ අභිකරණයේ පාහර සටන විනෝඩ අපි හදා බෙදා ගනිනේ. එදාට අපි සාංගික වෙයිනේ. එදාට අපි මුත්widetildeක් දෙයිනේ. එදාට අපි එකතුව බෙදලා කයිනේ. දැන් මොකද්ද වෙලාදී? බහුසුද්ධ භාවයේ හරහා යන්නෙම කුට්ටිය කඩා ගන්නනේ. ඔය ආර්ථික විද්‍යාව දන්නේ එකෙකුට තේරෙනවද කියලා බලන්න මිනිස්සු අතර ආර්ථිකයේ සමසේ බෙදී නොයෑමට ප්‍රධාන හේතුව ආර්ථික විද්‍යාව කියලා. 100ට එකක් විතර ජනතාව 155ක ධනය රැස් කරගෙන උන් තමයි නීති හදන්නේ. උන්ගේ තමයි බැංකුව. උන්ගේ තමයි පත්‍ර ටික. උන් තමයි රූපලාවන්‍ය හදලා මේ කෙල්ල බුම්බලයියට පෙන්නන්නේ. ඔගොල්ලෝ හිතනද මේ කොල්ලන්ට ආස හිතෙන කෙල්ල බුම්බුනා කියලා. පිස්සු තොපි දන ගියා. අර පර හැත්ත කරන වැඩ. ඉවුව නෙවෙයි බෞසුතකම කියන්නේ. බුදුජානනාංශයෙන් බැස්සේ මාලිගාවෙන් පල්ලෙහාට. එල ඇටීරියා කැලේ හිටියේ ඉඳලා කිව්වේ බුදුජානනාංශගේ ත්‍රිපිටකය බලන්න පොත් 55ක් තියෙනවා හිමිකම් ඇවිරිණි කියලා ලියලා තියෙනවද කියලා. ලෝකෙ තියෙන උසස්ම දැනුම. හැම කුණුහර පොතකම ලියලා තියෙනවනේ හිමිකම් ඇවිරිලා ඉලෙක්ට්‍රෝන ක්‍රමයට කවුරු හරි මේක ගත්තොත් නඩු. ත්‍රිපිටකේ මොනවද තියෙනවද කියලා බලන්න. කිසිම කෙනෙකුට හිමිකම් ඇවිල්ලා නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න බහුසත් භාවයේ අසත්පුරුෂ ගතියක් තියෙනවා සත්පුරුෂ ගතියක් තියෙනවා. සත්පුරුෂේ මොකද්ද? අහන්න අහන්න විවේකයක් දැනෙන. අහන්න අහන්න විස්රාමයක් දැනෙන. අහන්න අහන්න හුදිකලාවක් දැනෙන. බහුසුත භාවයට අරසාව දෙනවා. ඒ බහුසුත භාවයේ මිස මේ බූරුවන්ගේ පිටේ කර බැඳපු හකුරු ගෝණියක් වගේ ඕක රස දන්නේ නැතුව ඇදගෙන යන එක නෙවෙයි බහුසුතකම කියන්නේ. ඒකට එන්නත් කෝපේ හිස් කරගන්න ඕන. Tamange කෝපේ හිස් පිරිනනම් කොච්චර වැකිරුවත් වැඩක් නැහැ. ඒ නරකට පිටු බහුසුතු භාවය අද වර්තමාන දැනුමින් ගත්තාම බෞද්ධයර තමයි නරකටම පිටලා තියෙන්නේ. ඔක්කොම දන්නවා. වෙන දැනුව නැතිකම නෙවෙයි. කවදාකවත් මේ සතියයි උත්තරේ මේකට අප වෙන එකයි කරන්න ඕනේ වෙන දේවල් නෙවෙයි කියලා දැන දැන නොකර ඉන්නවා. දැන් වෙන ආගමක එනකොට පොඩි දරුවෙක් කියනකොට මම දන්නේ නැහැ. ඒ කට්ටියට කියනවා මෙන්න මේකයි. ආ හරි. අපි කරලා බලන්න කියලා ගන්නවා. බෞද්ධය ඇතුළේ තියෙන මේකට මෙත්තහි වෙනවයි කියලා කියනවා. පිටකර වෙනවයි කියලා. දැනුව තිබුණාට ඒක ප්‍රයෝජනෙයි ගන්න දන්නේ මෝඩ වඩුවට අහුවෙච්ච ආයුධ ටික වගේ ඔක්කොම පොදි ගහ ගන්න. පොදි ගහගත්තට මොකද වැඩ ගන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ බෞසුත් භාවයේ තියෙන්නේ ඒක විරාගයටයි පිටලා තියෙන්නේ විවේකයටයි පිටලා තියෙන්නේ නිරෝධයටයි පිටලා තියෙන එක පටිනිස්සග්ගානුපස්සී ඒ විදිහට පාවිච්චි කරනවා නම් බුදුන්ස කියන කුල්ලූපමං ඕබික්ක වේ ධම්මං දේශී සාමේ මේක ඒගොඩ වෙන්න මිසක්කා තරණත්තාය නිතරණත්තාය බික්ක වේ නෝ ගහනත්තාය ඒගොඩට ගියාට පස්සේ ඔය පහුර කර දියානේ යන්න එපා ඒකට වෙන්නයි මේ පහුර හදාගන්නේ. ඒකට කේල් කොට දෙක තුන මොන මොන හරි එකතුලා ගැට ගන්න. ඒකලා අතින් පයින් මහන්සලා ඵලය විහා පැත්තට. එයා පැත්තට ගියාට පස්සේ ඔය කේල් කොටේ කර තියාන යන්න ඕනේ නෑ ගොඩ බිමේ. යන්නේ විදියට ධර්මයේ දිහාවට බෞද්ධ භාවයේ දිහාට අපි හිත යොදලා කටයුතු කෙරුවොත් අපිට තීරෙයි මොඩ වඩු අවුද්දත් එක පොරබදනා වගේ බුරුවේගේ පිටේ හකුරු පැටයෝ වගේ මේ ධර්මයක් කර තියාගෙන අපි නටනවාද? එහෙම නැත්නම් ඇහෙන ඇහෙන ධර්මෙන් අපිට විශ්‍රාමයක් විවේකයක් ලැබෙනවද කියලා ඒ අතින් අපි දෙන්නේක් සම එකම ධර්ම මණ්ඩපේ ඉඳගෙන එකම බණ ඇහුවට දෙන්නේක් සම ඒ නිසා මේ ලැබෙන දේ ඒ ගෙවන් කිරීම පිණිස, ක්ෂය කිරීම පිණිස, වැය කිරීම පිණිස, Nirodhe පිණිස වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා